සාදු සාදු සාදු නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම් රුවනට සදහම් සරණ යමි නමස්කාර වේවා සංගරුවනට සමදා මහා සංඝ සරණ යමි নমස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාදු සා සාදු කොළඹ මාලිගා කන්දේ අග්‍ර ශ්‍රාවක මහා විහාරාධිපති අතිපූජ්‍ය බාණගල උපතිස්ස නායක ස්වාමීන් වහන්සේගේ ඒ වගේම මෙම විහාරාධිකාරී පූජ්‍යපාද රතනපාල ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි මාසිකව මේ භාවනා අපෝදා භාවනා වැඩසටහන මහමෙවුනාවේ ස්වාමින් වහන්සේලා වෙතින් අද සිට සිදු කෙරෙනවා. ඉතින් ඒ සඳහා උන්වහන්සේලාගේ ආශිර්වාදයෙන් කෙරෙන මේ කටයුත්ත සර ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා මා සිත පතනවා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ රජගහ නුවර ඒ දිනවල වැඩ සිටියේ. වච්චගුත්ත කියලා තාපසීක් බුදුරජාණන් වහන්සේ බෑ දකින්ද පැමුණුණා. පැමිණිලා වන්දනා කළා එකත් පස්සෙ ඉඳලා බුදුරජාණන් වහන්සේට කියනවා අනේ ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මට කුසල් අකුසල් ගැන කෙටියෙන් කියලා දෙන්න. එතකොට වච්චගුත්ත මොකක්ද ඉල්ලුවේ? කුසල් අකුසල් ගැන කෙටියෙන් කියලා දෙන්න. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා වච්චගුත්ත මට පුළුවනි කෙටියෙනුත් කුසල් අකුසල් විස්තර කරන්න. ඒ වගේම පුළුවනි විස්තර වශයෙන් කුසල් මොනවද අකුසල් මොනවද කියලා කියා දෙන්න. නමුත් දැන් ඔබ අහන්නේ කෙටියෙන් මේ කුසල් අකුසල් ගැන කියලා දෙන්න කියලායි. ඒ නිසා මා කෙටියෙන් කියතම්. කියලා දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔන්න දැන් හොඳට අඳුනගන්න කුසල් මොනවද අකුසල් මොනවද කියලා කියන වච්ච වච්ච කෙනාගේ නම වච්ච මේ සූත්‍රේ නම මහා වච්චගොත්ත සූත්‍රය මජ්ක්‍ධිම නිකාය කියනවා මේ වච්ච ලෝභය අකුසලයක් දැන් ඔන්න අපිට මතක තියාගන්න පුළුවන් මොකද්ද ලෝභය අකුසලයක් අලෝභය කුසලයක් ලෝභය අකුසලයක් අලෝභය කුසලයක් ද්වේෂය අකුසලයක්. ද්වේෂ නැතිකම කුසලයක්. මෝහය අකුසලයක්. මෝහය නැතිකම කුසලයක්. ආචිගිනි මගෙන් ඇහුවා බුද්ධ පූජාව වෙලාවට තියන්න බැරි වුණොත් අකුසලයක්ද? ආන්න. එතකොට යාචි බුද්ධ පූජාව ගැන කොච්චර කල්පනා කළත් අකුසල් මොනවද කියලා දන්නේ නැහැ. එහෙනම් අපි අඳුන ගන්න ඕනේ මොකක්ද හරියටම? අකුසල් මොනවද කියලා. ඒකට බුදුරජාණන් වහන්සේ හරි බොහොම ලස්සනට කෙටියෙන් පැහැදිලි කළා. මොකද්ද? ලෝභය අකුසලයක්. දේශය අකුසලයක්. මෝහය අකුසලයක්. කුසල් කිව්වේ ඒකේ ප්‍රතිවිරුද්ධ දේ. මොකද්ද? අලෝභය කුසලයක්. අද්වේෂය කුසලයක්. අමෝහයේ කුසලයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන වච්ච ওই විදිහට අකුසල් තුනක් තියෙනවා කුසල් තුනක් තියෙනවා ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ප්‍රාණඝාතයේ අකුසලයක් ප්‍රාණඝාතයේ ප්‍රාණඝාතයෙන් වැළකී සිටීම කුසලයක් මෙව තමයි අපේ ජීවිතේට පුරුදු කරන්න ඕන දේවල්. ඒතකොට දැන් අපි අඳුන ගන්න ඕනේ මොකද්ද? ප්‍රාණඝාතේ අකුසලයක්. ඒතර ප්‍රාණීන් හැටියට ඉන්නවා නම් ලෝකේ යමෙක්. මිනිස්සු ඉන්නවා, සතුන් ඉන්නවා. ඒ අය තමන් මැරුවොත් තමන්ගේ චේතනා පහල කළ තමන් මැරුවොත් ඒක තමන් කාට හරි ඕඩ කළොත් මරන්න කියලා. එතකොට ඒවා අකුසල. ඒතර තමන් මරන්නේ නැත්තම් තමන් කාටවත් මරන්න කියලා කියන්නේ නැත්තම් තමන් ප්‍රාණඝාතයෙන් වැළකී සිටින කෙනෙක්. ඒක මොකද්ද? කුසලයයි. සමහර මේක දන්නේ නැහැ. මේකට හේතුව තමයි කුසල් අකුසල් ගැන වැරදි අර්ථ පැතුරුණු දන්නේ. ඉතින් විවිධාකාර වැරදි අර්ථ පතුරවනවා. සමහරු කියනවා බැරි වෙලාවත් කරුණ කෑල්ලක් දිවේ ගෑවුනොත් මොකද්ද? අකුසලයක්. එතකොට කරෝල කාපේ කල්පනා කරනවා අප්පා මං කරන් තියෙන අකුසල්. එතකොට අකුසල් නොවන දෙයක් අකුසල් කී කී සිටීම නිසා එයාට කුසල් වඩා ගන්න බැරුව යනවා. ඊළඟට ඒක මිත්‍යා දෘෂ්ටියක්. ඒකේ කවුරුරි සමාදම් කෙරුවොත් එයාට පව්. එතකොට එනිසා හඳුනා ගන්න ඕනේ ප්‍රාණඝාතයෙන් වැළකී සිටීම කුසලයයි. ප්‍රාණඝාතයෙන් වැළකී සිටීම කුසලයයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වච්ච සොරකම් කිරීම අකුසලයක්. සොරකම් කරනවා කියන්නේ මොකක්ද? ඔව් තමාට නොදීපු දෙයක් අනුන් සතු දෙයක් ඒක සොරසිතින් ගැනීම. සොරසිතින් නමු සමහරු මේක අයෝනිසෝ මනසිකාරයේදීලා වැරදි විදිහට කල්පනා කරන්නේ මට හම් වෙලා තියෙනවා. එක්කෙනෙක් මට හම්බුණා එයා වතුර තිබා හැරිලා පයිප් එකකින් වතුර බීලා ඊට පස්සේ ආ හිතලා මේකට කවුරුරි ගෙවනවා මේකට කුල්ලිය ගෙවනවා මං කියන්නේ නැතුව වතුර බිව්වා අහෝ මා අකුසල් රැස් කරගෙන දැන් මෙයා හිතපු විදිහ හරිද වැරදි ඉතින් ඒ වගේ අය මට මුණ ගැහිලා තියෙනවා සමහරු හිත ඒ කියන්නේ එක එක විදිහට සමහර කියනවා මේ මේ ඔන්න දැන් අපි ගත්තොත් මේ මුල් එක කොහරි පැදුරක් තියෙනවා. එයා පැදුර අරගෙන ගිහලා වාඩි වෙනවා. ඊට පස්සේ කාපන අනුන්ගේ පැදුරක මං වාඩි වුණා. එයාට හොරසිතක් නෑ. එයා උමනාවෙන් හොරසිතක් උපද්දව ගන්නවා. එහෙම කරගෙන මානසිකව විඳු විඳු වින්නා ඉන්නවා. මේකට හේතුව මොකද්ද? කුසල් අකුසල් ගැන තේරුම් ගන්න බැරි ආකාරයට සැකේ බලවත් කරගෙන සිටීම. එවනම් කුසල් අකුසල් පිළිබඳව අපිට තියෙන්න ඕනේ දැනුම වගේම ශ්‍රද්ධාවකුත්. ඒ කියන්නේ ඒක ඒක හදා ගන්න ඕනේ මේක අකුසලයයි මේක කුසලයෙන් දන්නේ අය. එතකොට යට තියෙන සැකේ කෝකද කුසල් කෝකද අකුසල් කියලා දන්නේ නැහැ. මට ගොඩාක් මුණ ගැහිලා තියෙන්නේම දන්නේ නැති අය. කෝකද කුසල් කෝකද අකුසල් කියලා දන්නේ මේකට හේතුව සාමාන්‍යයෙන් අපට ජීවිතයේ අපේ ජීවිතේ වෙලාගෙන අපේ ජීවිතේ වැහිලා තියෙන එකක් තමයි අපහැදිලිකම අපහැදිලිකම කියන්නේ අපිට යමක් හරියට තේරුම් ගන්න බැරිකමද අපිට ඉගෙන ගන්න පුළුවන් ඉස්කෝලේ යන්න පුළුවන් ලිපි ලියන්න පුළුවන් විභාග ලියන්න පුළුවන්. උපාධි ගන්න පුළුවන්. නමුත් අපිට බැරි නම් මේ ජීවිතේ වැරදින තැන මොකද්ද? ඒකෙන් ගොඩෙන්නේ කොහොමද කියලා හරියට තෝරගන්න. ආන්‍යතනදී බලපවත්න්නේ අවිද්‍යාව. ඉතින් ඒ නිසා අපේ මේ ජීවිතවලට අවිද්‍යාව බලපා තියෙනවා කියන එක අපි තේරුම් ගන්න ඕනේ. මේ නිසා අපි ධර්මයේ ඉගෙන ගන්න ඕනේ කරුණ කීපයකට. එකක් තමයි අපිට උවමනායි බුදුරජාණන් වහන්සේගේ දේශනාවලින් අපේ ජීවිතය හදාගන්න. දැන් අපි දන්නවා අපි ඉස්කෝලේ ගියා. අපේ ජීවිතය හදාගන්නනේ අපි ඉස්කෝලේ බෑ කියලා කියන එකට අපි අම්මලා බලෙන් එක්කන් යනවා. ඊට පස්සේ අපි අම්මලා අපිට කියනවා පාඩම් කරේ නැත්නම් කන්න දෙන්නේ නැහැ. අපි බලෙන් අපි පාඩම් කරෝල තමයි අපිට කෑම දෙන්නේ. මොකද හේතුව අපේ දෙමාපිය අපිට එහෙම කළේ. දෙමාපිය හේතුවා මේක තමයි මෙයාට අනාගතයට තියෙන රැකවරණේ. දැන් උන් අපි මේ විදිහට ඉගෙන ගත්තා. නමුත් අපිට තේරෙනවා අඩුවක් තියෙනවා ජීවිතේ. ජීවිතේ අඩුවක් තියෙනවා ජීවිතේ කඩාගෙන වැටෙනවා ජීවිතයේ සතුට ඇති වෙනවා. සමහර දවස්වලට ජීවිතේ මුලා වෙනවා. ඊට පස්සේ ජීවිතේ ප්‍රශ්න වලට මුහුණ දෙනවා. මේ අඩුව පුරව ගන්න බෑ. අන්න ඒක ඒ අඩුව තියෙන්නේ මේ ජීවිතය තුළ අවබෝධය නැතිකම නිසා. එහෙනම් ජීවිතයේ අඩුව පුරව ගන්න ඕනේ කොමකින්ද? අවබෝධයෙන්. ඒ අවබෝධය ලබා ගන්න තියෙන එකම දේ තමයි බුදුරජාණන් වහන්සේට සවන් දීම. බුදුරජාණන් වහන්සේ තමයි අකුසල් මේවා කියලා පෙන්වා දුන්නේ. අදටත් ලෝකයේ වෙන කවුරුවත් මේක අකුසල් කියලා ඍජුව පෙන්වලා දීලා නැහැ. ලෝකේ අයින් පෙන්වලා දෙන්නේ නැහැ. ලෝකේ කොච්චර ආගම් තියනවද? මේ ආගම් වල කෝ කතා කරන්නේ නැහැ ඒ කතා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විතරයි. දැන් පසුගිය දවස්වල මම අධ්‍යයනය කළා ඉන්දියාවේ බුද්ධ ආගම අතුරුදහන් කොහොමද කියලා. ඊට පස්සේ මම කරුණු තේරුම් ගනිද්දි මට හම්බුණා මේ මදුරාසී විශ්වවිද්‍යාලයක මහාචාර්යවරයෙක්. මම එතුමාට කිව්වා මේ මහත්මයා මම නම් හිතන්නේ මේ ඉන්දියාවේ Hindu අය අපි දන්නේ මුස්ලිම් ආක්‍රමණය විතරනේ. Hindu අය කෝලහල කළා මේ වාද විවාද කළා ඇති වෙච්ච ද්වේෂයෙන් මේ ද්වේෂය හේතු කරගෙන මේ මර ළමයි මේක ඉවර කරලා තියෙන කියලා මං හිතන්න කිව්වා. එතකොට මට මේ මහාචාර්යවරු කියනවා ඔබ හරි මරපෙට දන්නවද කියලා මම කෝ නැහැ කියලා. ඉන්දියාවේ තියෙනවා මේ ත්‍රිසුලිය කියලා එකක්. දන්නවනේ ත්‍රිසුලියේ තියෙනවා සමහර විට තියෙන බෝපිට වගේ එකක්. ඒතකොට මේ මහාචාර්යනේ මට කියනවා ඒක අනිත් පැත්ත ගහලා. ඒතර උලක් තියෙනවා. ආන් එහෙම භික්ෂුන් වහන්සේලා උල ඉඳලාගේ ඔක්කොම මරලා තියෙනවා. ඇයි මෙහෙම වෙන්නේ? ඇයි මෙහෙම වෙන්නේ? අකුසල් මොකද්ද කියලා පැහැදිලිව කියා දෙලා නැති නිසා. කුසල් මොකක්ද කියලා පැහැදිලි කියා පැහැදිලිව කියා දෙල නෑ. දැන් ඔන්න අපි ගම්මු යුද්ධ තියෙන්නේ කොහේවත්. මැරෙන්නේ කවුරුවත්. අර අහිංසක අම්මලා. ළමයි, කිරිසප්පයෝ. ඇයි මෙහෙම වෙන්නේ? මිනිස්යාට උවමනාද එන්නේ මේ මිනිස්සුන් ලැබිලා තියෙන්නේ. මිනිස්යාට උවමනයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මිනිස්යාට ලබා දෙන්න ඕනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි. මේ ධර්මයේ જાතියකට නෙමෙයි තියෙන්නේ. මේ ධර්මයේ තියෙන කුලයකට නෙමෙයි. දැන් මං ඉන්දියාවට ගියොත් මට මගේ જાතියෙන් ඇති පළක් තියනවාද? ඉන්දියාවට ගිහලා මම කිව්වොත් මම සිංහලෙක්, මම සිංහලෙන් කතා කරන්න කැමති බලහපල්ලා. කවුරුත් අහයිද? හින්දියෙන් මට බණි වාපස් જાઓ කියයි. ආපහු පලෙන් කියයි. ඒ මොකද හේතුව? එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ අපේ මේ භාෂාව තියෙන්නේ බොහොම සුළු ගණදෙන වලටයි. අපිට වමනාදී කුසල් මොනවාද? අකුසල් මොනවාද කියන එකයි. ඒක මතුවෙන්නේ නැත්තම් ඒක මතු කරලා දෙන්නේ නැත්තම් පැහැදිලිව හඳුනගන්න බැරි යනවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සොරකම කියන්නේ අකුසලයක්. සොරකම් නොකිරීම කුසලයක්. මේ පිළිබඳ සමාජයේ ඔබ හිතන්නේ දැනුවත් වෙලාද නැද්ද? නෑ, ඉහළ සිට පහළ දක්වාම දැනුවත් වෙලා නැහැ. එහෙනම් අපි මෙච්චර කල් මේ ධර්මය අහන්නේ චාරිත්‍රයකටද? නැත්නම් ස්ටයිල් එකක්ද? නැත්තම් යම් කිසි නම්බුවක්ද මොකක්ද දැන් අකුසල් දන්නවා නම් කුසල් දන්නවා නම් අපිට තියෙන්න ඕනේ මොකද්ද අකුසල් නොකර ඉන්න කුසල් කරන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ මේකට හේතුව මේකයි දැන් ඇත්ත වශයෙන්ම මිනිස්සුන්ට වෙලා තියෙන්නේ හොයාගන්න බෑ මොකද්ද අකුසල් මොකද්ද කුසල් කියලා අයි හොරගම් කරන එක්කෙනා මෙහෙම කිව්වොත් අපි හොරකම් කරන්නේ තියන අයගෙන්. අපි නැති අයගෙන් ගන්නෑ. අපි තියන අයගෙන් හොරකම් කරලා නැති අයට දෙනවා. මොකද කියන්නේ කියලා. නැති මිනිස්සු මොකද්ද කියන්නේ එතකොට? ඔය හරි කියයි. මේ නිසා වැරද්ද හරි කියලා කියන්න සමාජයේ උස්සන්ටින් කතා කරන්න පිරිසක් ඉන්නවා. එතකොට මොකද වෙන්නේ සාමාන්‍ය මිනිසුන්ට හොයාගන්න බෑ වැරද්ද මොකද්ද හරි දේ මොකද්ද වැරදි දේ මොකද්ද කියලා හොයන්න බෑ. අන්නේ අර්බුදයට මිනිස්සු එන්න එන්න අහු වෙනවා. දැන් ඔන්න මම කියනවා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. තව කෙනෙක් කියනවා එපායිපා. මම කියනවා ජීවිතේ අනිත්‍යයි මේ අනිත්‍ය අපි අත්දකින්න ඕනේ. තව කෙනෙක් කියනවා අනිත්‍යයි කියලා නම් හිතන්න එපා. උඹ විරයි විනාශයි උඹ කියලා. කියනවා අනිත්‍යයි කියලා කල්පනා කළොත් සම්පූර්ණයෙන් නුඹේ පෞල් ජීවිතේ කඩාගෙන වැටෙනවා. නුඹට සියල්ල එපා වෙයි. නුඹ හිස්ලුල්වත දුවයි නුඹ. එතකොට මොකද වෙන්නේ? අර මිනිස්සයා අනිත්‍ය කරායයිද දෘෂ්ටියක හිර වෙයිද? දෘෂ්ටියක හිර වෙලා කල්පනා කරනවා අනිත්‍ය වඩන්න එපාලු. අනිත්‍ය දකින්න එපාලු. ජීවිතය අසාර්ථක වෙනවලු. ආන්න මේ වගේ දැන් හොඳට පේනවා ජීවිතයේ අවබෝධයට තියෙන ප්‍රධානම බාධකයේ දෘෂ්ටි ග්‍රහණයයි. ජීවිතය ආબોධයට තියෙන ප්‍රධානම බාධකය මොකද්ද? දෘෂ්ටි ග්‍රහණයයි. මේ දෘෂ්ටි ග්‍රහණය මේ පිටස්තරේ විතර නෙමෙයි හරියට කරනවා. හරියට මේ දෘෂ්ටි ග්‍රහණය තියෙනවා මිනිස්සුන්ගේ. නොඒකාට දෘෂ්ටි ග්‍රහණය කියන්නේ එක එක මතවාද අරගෙන ඒ මතවාද වලට බැඳිලා ඉන්නවා, අහුවෙලා ඉන්නවා. එතකොට මොකද වෙන්නේ? සත්‍යයට විරුද්ධ වෙන්න යාට දෙන අවස්ථාව නැහැ. අන්න ඒකයි තියෙන මේ මිනිස්යාට මොන දීලා තියෙන අර්බුදේ. ඉතින් පින්වත්නි කුසල් අකුසල් මේ මිනිස්යා දන්නවනම් දැන් අනිත් එක තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දේශනා කළේ දෙවියන්ටයි මිනිසුන්ටයි දේශනා කළේ මේ කුසල් අකුසල් හඳුනගන්න. හඳුනාගෙන කුසල් වඩන්න. අකුසල් ආචාරින් එතකොට ඔබට ඒක හිතසුව පිණිස පවතිවි. හැබැයි උන්වහන්සේ තව එකක් දේශනා කළා. හැබැයි මේක තේරෙන්නේ කාටද? බුද්ධිමතාට විතරයි. බුද්ධිමතාට විතරයි. බුද්ධිමත් නැති කෙනාට මේක තේරුම් ගන්න බෑ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වැරදි කාම සේවනයේ යෙදීම අකුසලයක්. වැරදි කාම සේවනයෙන් වැළකී සිටීම කුසලයක්. එතකොට නමුත් සමාජය තුල වැඩිකාම සේවනයේ යෙදීම අකුසලයක් කියලා සමාජය පිළිගන්නේ නැහැ සමාජය කියන්නේ මොකද්ද? අපේ අපේ නිදහස මේක කියන්නේ. මේක අපේ නිදහස අපි නිදහස ඉන්න ඕනේ. එතකොට අපි නිදහස ජීවත් වෙන්න ඕනේ. දැන් ওই බටහිර තියෙන එකනේ පුරුදු වෙන මේක නිදහස කියලා බටහිර කියන්නේ අපිට එපා විවාහය. අපිට තියෙන්නේ නිකන් ඉන්න living together. බටහිර දැන් කියන්නේ ඒක. අපිට ඕනේ living together. අපිට ඉපා බඳින්න ඉපා අපිට. දැන් ඊම මේ රටවලට බෝ වෙන්නේ නැද්ද? ඊට පස්සේ කියන්නේ මේක අපේ නිදහස, අපේ විනෝදේ. මේ ඉරිසියාකාරයෝ මේවා කියන්නේ. ආන්න ඊට පස්සේ මත දෙයකට මිනිස්සු අහු වෙනවා. මොකද කෙනෙක් කියන ජීවිතේ සතුටින් ඉන්න. ඔබ මේකේ වැරද්දක් නෑ. මේක මේ මේ ශරීරයේ තියෙන සාමාන්‍ය ස්වභාවය. මේක මේක වැරද්ද නෙමෙයි මේ බත් කනෝක වැඩක්. ඊට පස්සේ කියන මේකේ හරි වැරද්ද ගන්න එපා. ඒක තව කෙනෙක් කියන වැරදි කාම සේවනක් තියෙනවා. එතකොට මොකද වෙන්නේ? අර බුදුරජාණන් වහන්සේගේ අවබෝධයක් මෙතන තියෙනවා කියලා දන්නේ තියෙකනා. නිකම්ම ලේසියෙන් ඇදලා යන්නේ කොහෙටද? අකුසලයටද කුසලයටද? අකුසලයට ඇදලා යනවා. අකුසලයට ඇදලා ගියාට පස්සේ මොකද වෙන්නේ? ඒ ළමයි කතා වෙනවා නෑ නෑ නෑ විනෝදින් ඉමු. ඊට පස්සේ මොකද වෙන්නේ? බඩට දරු වෙනවා. ඔන්න රත් වෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? දැන් ගෙදරට කියන්නත් බෑ. කවුරුත් දන්නෙත් නෑ. දැන් මොකද කරන්නේ? හිමීට මේ දරුවා ඝාතනය කරනවා. වයස අවුරුදු 18 19 වෙනකොට මිනිමරුම් කරපු කෙනෙක් අර දුව. ඊට පස්සේ කවුරු මොනවා කිව්වත් කොච්චර ලස්සනද හිටියත් තමන්ගේ හිත තමන්ට බනිනවා. තමන්ගේ හිත තමන්ට චෝදනා කරනවා නුඹේ යටින් මේ වැරද්ද වුණා. නුඹේ යටින් මේ වැරද්ද දුට තමන් කොච්චර හදාගන්න හැදුවත් ඒක හදාගන්න බෑ. නුඹේ යටි මේ වැරද්ද වුණා කියලා චෝදනා කරනවා. මේ මොකද හේතුව? කුසල් ලකුසල් පිළිබඳ පණිවිඩේ සමාජයට නියම විදිහට ලැබිලා නැහැ. ඒක ලබන්න දෙන්නේ නැහැ. අන්න ඒක හේතුව. මේ නිසා වැඩිකාම සේවනයෙන් වැළකීම කුසලයක්. වැඩිකාම සේවනයෙන් වැළකීම කුසලයක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බොරු කීම අකුසලයක්. බොරු කීම අකුසලයක්. බොරු නොකීම කුසලයක්. නමුත් සමාජය තුළ බොරු කීම කියන එක අකුසලයක් නෙමෙයි විනෝදයක්. දැන් අප්‍රේල් 1 වෙනිදාට එයා බොරු නොකිව්වොත් තමයි එයාට ලැජ්ජා. ඒකට බොරු කියන වෙනම දවසක් දාලා තියෙනවා. සත්‍යයට පැයක්වත් නැහැ. බොරු කියන්නේ දවසක් තියෙනවා. මට මතකයි සමහර දවස්වලට හිටපෙකම මම ওই වාහන යන එකට රේඩියෝ එක අහනවා සමහර අවස්ථාවල අහන දෙන්නේ නමුත් ඉතින් අර අහන්න ඕනි අර වාහනේ එළවන පුතාට අහන්න ඕනි නිසා අහනවා සමහර අවස්ථාවල එක දවසක් මං ආනකට මේ ලොකුම බොරුව මොකද්ද ලොකුම බොරුව මොකද්ද කියලා දැන් ඉතින් දාලා ඉතින් ටෙලිෆෝන් නම්බරේ දාලා කියන දැන් ලොකුම බොරුව කියන එක කෙනාට තෑග්ගක් දෙනවා අනේ මේ කාන්තාව ටික ටෙලිෆෝන් කර කර කියනවා දිගට හරහට බොරු කියලා. මම මම මේ රීඩියෝ කෝප් කළා. මම මොකද්ද මම යහන්නේ? පිස්සුනේ මිනිසුන්ට. මිනිසුන්ට පිස්සු. ඒ පිස්සුවට සියලු දෙනා නටනවා. ඊට පස්සේ මේ ඒගොල්ලම කියනවා අපි බොරු කියන්නේ කාට කවුරුවත් හානි කරන්න නෙවෙයි. අපි කාගේවත් දෙයක් කඩා වඩා ගන්න නෙමෙයි බොරු කියන්නේ. අපි මේ නිකන් විනෝදයට කියන දෙයක්. ඒ නිසා අපින් කාගේ කාටවත් හානියක් වෙන්නේ නැත්තම් මේ අපි බොරු කැමති වැරද්ද මොකද්ද? එතකොට ඒකට තමයි මිනිස්සු කැමති විනෝදෙනේ. මිනිස්සු ඒකටම නෙමෙයිද පක්ෂ වෙන්නේ. ඒකට මේ පක්ෂ වෙන්නේ. සමහර කෙනෙක් මේක දන්නේ නැහැ. සමහර කෙනෙක් දැන් කුසල ලකුසල අඳුනා ගන්න බැරුව සමහර මගෙන් අහනවා අනේ ස්වාමීනි මගෙන් ඇහුවා කෙනෙක් කෑවද කියලා මම නොකා හිටියේ. නමුත් මම ලැජ්ජාවට කිව්වා කෑවා කියලා. අනේ මම බොරුවක් කිව්වද? දැන් බලන්න මට මං කොහොමද එයාගේ මොළේ පාදන්නේ? එයා දැනගන්න බෑ එයාගේ මොළේ පාද ගන්න. එතකොට මේ බොරුව කියන එකෙන් අදහස් කරන්නේ දැන් අර අතන විනෝදයට බොරු කියනවා කියන එක ඒ ඔක්කොම අයිති වෙන සම්පප්පලාප වලට. මෙතන බොරු කියලා කියන්නේ Taman දැකපු නැති දෙයක්. ආනවා දැක්කද? මොකක් හරි අරුබුදයක් වෙලා. මෙයා කියනවා දැක්කේ නැහැ. ඊළඟට Taman දැකපු නැති දෙයක්. ආනවා දැක්කද කියලා මෙයා කියනවා දැක්කා. දැකපු නැති දෙයක් ගැන දැක්කා කියනවා. දැකපු එක ගැන කියනවා දැක්කේ නැහැ කියනවා. අසපු එකක් ගැන කියනවා ඇසුවේ නෑ. ඇසුවේ නැති එකක් ගැන කියනවා මම මේ ළඟ හිටියා කියනවා. මං අහගෙන හිටියේ කියනවා. අන්න බොරු. මේ බොරුවෙන් වැළකීම කුසලයක්. බොරු අකුසලයක්. මොකද බොරු අකුසලයක් කියන්නේ? ඒ බොරුව තුල ගොඩාක් පව කරන්න මිනිස්සු පෙළඹෙනවා. ඊළඟට අසත් අසත්‍යයටම ඊට පස්සේ තැන එන්නේ. අසත්‍යයටම තැන එන්නේ. මට මේ ඊයේ මේ අද මේ මට මේ ස්වාමීන් වහන්සේලා මේ සාකච්ඡා තිබුණා මේ මම ධර්මයේ විකෘති කරනවා කියලා බොරුවක් කියන කොටසක් මේ රටේ. ඒත් ඒක හාදුරු කෙනෙක් කියලා මට විකෘති කරපු තැනක් පෙන්වන්න. සරලව කීමයි කියන්නේ. ඒතර කළා නෑ එහෙනම් සරලව කියනවා කිව්වලු. ඒතර සරලව කියනවා කියන්නේ වෙන එකක්. විකෘති කරනවා කියන්නේ වෙනින් එකක්. එතකොට විකෘති කරනවා කිව්වොත් ඒක බොරුවක්. එතකොට මේ බොරුව කියනවා නම් පිරිසක් ඒක කුසලයක්ද අකුසලයක්ද? අකුසලයක්. එතකොට කුසල වෙන්නේ මොකද්ද? බොරුවෙන් වැළකී සිටීමයි. බොරුවෙන් වැළකී සිටීමයි කුසලෙ වෙන්නේ. එතකොට අන්න ඔබ ඔබ ඔබ ධර්මය කියන්නේ මෙන්න මේක. මතක තියාගන්න. ඔබ බොරුවෙන් වැළකීලා නම් බොරු කියන්නේ නැත්තම් මොකද්ද තියෙන්නේ? ඒක කුසලයක්. ඒක තමයි කුසලයි. ඊළඟට කේලං කීම අකුසලයක්. කේලං කීම අකුසලයක්. කේලං නොකීම කුසලයක්. දැන් මේ අපිට අපි මොන තරම් ධර්මයේ ඉගෙන ගත්තත් වැඩක් නැහැ. අපිට බොරු අඳුන ගන්න බැරි නම් බොරුවෙන් වැළකීම හඳුන ගන්න බැරි නම් මොනතරම් අපි ධර්ම ඉගෙන ගත්තත් වැඩක් නැහැ අපි කේලම් කියනවා නම් කේලම් කියනවා කියන්නේ මොකද්ද? දෙන්නේ කතා වුණා මොකක් හරි. කතා වුණාට පස්සේ ඒක අහගෙන ගිහිල්ලා ඊළඟ එක්කෙනාට ටෙලිෆෝන් කරලා කියනවා. එතකොට එයා හිතන්න පුළුවන් නෑ මේක බොරුවක් වෙන කේලමක් වෙන එකක් නෑ මම මේක ටෙලිෆෝන් එකෙන් කිව්වේ. එච්චරට මොඩයිනේ. එක්ක කෙනෙක් හිතනවා නෑ මම ලියලා යවනවා. එතකොට වෙන කේලමක් වෙන එකක් නෑ. ඒ ඔක්කොම කේලම්. ලියලා යවන්න පුළුවන් කේලම. එතකොට මේ ඒ නිසා කේලම කියලා කියන්නේ මෙතනින් අහගෙන ගිහින් අනිත් තැනයි කියනවා. ජීව ගමන් බිඳිනවා. එතනින් අහගෙන ඇවිදින්න මෙතන කියනවා. කේලම. එතකොට කේලම ලොකු විනාශයක් කරන්න පුළුවන් ඒවා. බොරුවට විශාල විනාශයක් කරන්න පුළුවන්. ඒක නිසා බොරුව අකුසලයි. අර ඔක්කොටම ප්‍රාණඝාතයට විශාල විනාශයක් කරන්න පුළුවන්. ඒක අකුසලයක්. සොරකමට විශාල විනාශයක් කරන්න පුළුවන් අකුසලයක්. වැරදි කාම සේවනයේට විශාල විනාශයක් කරන්න පුළුවන් අකුසලයක්. බොරු කීමට විශාල විනාශයක් කරන්න පුළුවන් අකුසලයක්. කේලම් කීම විශාල විනාශයක් කරන්න පුළුවන් එකක්. අකුසලයක්. එතකොට බලන්න මේ මේවෙන් ලොකු විනාශ වලට මේ මුල් වෙනවා කියන එක සාමාන්‍ය මිනිස්සයා සලකන්නේ නමුත් ප්‍රාණඝාතය නොකිරීමෙන් කිසි කෙනෙකුට විනාශයක් වෙන්නේ සොරකම් නොකිරීමෙන් කිසිම විනාශයක් වෙන්නේ වැරදි කාම සේවනයෙන් වැළකී සිටීමෙන් කිසිම විනාශයක් වෙන්නේ බොරු නොකියා සිටීමෙන් කිසි විනාශයක් වෙන්නේ කේලාම් නොකීමෙන් කවදාවත් කිසිම අර්බුදයක් හටගන්නේ කිසිම අර්බුදයක් හටගන්නේ ඒව හටගන්නීම මේ අකුසල් වලින්මයි තමල් බුදුරජාණන් එතකොට බලන්න එහෙමනම් ප්‍රාණඝාතයේට එක්කෝ ලෝභය මුල් වෙනවා එක්කෝ දේශය මුල් වෙනවා. එහෙම නැත්නම් මෝහය මුල් වෙනවා. සොරකමට ලෝභය මුල් වෙනවා. එහෙම නැත්නම් දේශය මුල් වෙනවා. එහෙම නැත්නම් මෝහය මුල් වෙනවා. එහෙම නැත්නම් වර්ධිකාම සේවනයේට ලෝභය මුල් වෙනවා. දේශය මුල් වෙනවා. මෝහය මුල් වෙනවා. බොරු කීමට ලෝභය මුල් වෙනවා. දේශය මුල් වෙනවා. මෝහය මුල් වෙනවා. කේලාම් කීමට ලෝභය මුල් වෙනවා. ද්වේෂය මුල් වෙනවා. මොහය මුල් වෙනවා. එතකොට මේ මේ මේවට මුල් වෙන්නේ. බොරු කීම, එතකොට ප්‍රාණඝාතයෙන් වැළකී සිටීමට අලෝභය මුල් වෙනවා. අද්වේෂය මුල් වෙනවා. අමෝහය මුල් වෙනවා. ඒ කුසලයක්. සොරකමින් වැළකී සිටීමට අලෝභය මුල් වෙනවා. අද්වේෂය මුල් වෙනවා. අමෝහය මුල් වෙනවා. වැරදි කාම සේවනයෙන් වැළකී සිටීමට ලෝභ නැතිකම, ද්වේෂ නැතිකම, මෝහය නැතිකම මුල් වෙනවා. එතකොට බොරුවෙන් වැළකී සිටීමට අලෝභ දෝස මොහ මුල් වෙනවා. කේලමෙන් වැළකී සිටින්නේ අලෝභ දෝස මොහ මුල් වෙනවා. දැන් මේ දැන් එතකොට ඔබ හිතන්නේ යමක් දැනුම් තේරුම් නැතුව වැලකී සිටින එකද හොඳ දැනුම් තේරුම් ඇතුව අවබෝධයකින් වැලකී සිටින එකද? ඔව් දැන් සමහර විට අපි ඉන්න පුළුවන් සතුන් මරන්නේ නමුත් අපි දන්නේ ඒක කුසලයක් කියලා. අපි දන්නේ ඒකට අලෝභය දෝෂය අමෝහය මුල් වෙලා කියලා. අපි හොරකම් කරන්නේ නමුත් අපි දන්නේ හොරකම් නොකිරීම කුසලයක් කියලා දන්නේ. ඒකට අලෝභය අදෝෂය අමෝහය මුල් වුණා කියලා දන්නේ. වැරදි කාම සීවණෙන් වැළකී ඉන්නවා. නමුත් එයා දන්නේ නැහැ මේක කුසලයක් කියලා. එයා දන්නේ ඒකට මුල් වෙලා තියෙනවා කියලා ලෝභය නැතිකම, ද්වේෂය නැතිකම, මොහේ නැති. ඒ ද්වේෂයත් මොකද? සමහරු ද්වේෂයටත් වැරදි කාම සීවණේ දිනවා. එතකොට බොරු කියෙන් අපි බොරු කීමෙන් වැළකී ඉන්නවා. එතකොට එයා දන්නේ බොරු කීමෙන් වැළකී සිටීම කුසලයක් කියලා දන්නේ. ඊළඟට පරුස වචනේ පරුස වචනේ අකුසලයක්. පරුස වචනෙන් වැළකී සිටීම කුසලයක්. පරුස වචනේ නිසා මිනිසුන්ට විශාල විනාශ සිද්ධ වෙන පරම්පරා වෛර කරනවා. පරුස වචන නිසා. පරුස වචනෙන් වැළකීම තුල යා කුසල් රැස් කර ගන්නවා. ඊළඟට හිස් වචන. හිස් වචන කියන්නේ හරි අමාරුයි තිවල්ලකේ සිටින්න. ඇයි ඔන්න හිටපු ගමන් අපිට කතා කරන්න වෙනවා දේශපාලන. හිස් වචන ඇද්ද සාරවත්ද? හිස් වචන. ඊරස ඔන්න කතා කරන්න හම්බුන අපිට එක්ක ක්‍රීඩා ගැන. අද ඒ වනිමින්ද ජය කිහිලි නම් වන්නේ. මුළු දවසම අහනවා නියා රේඩියෝ එක දාගෙන. මම දැකලා තියෙනවා සමහරු තනියකින් අතු ගන්න අර පොඩි රේඩිය කහනේ තියාගෙන මැච් එක අහනවා. එතන මොනවද මේ හිස් වචනයක්ද මේ මහා වටිනා සාර ගර්භ දෙයක්ද? නෑ ඒ සමාජයේම කෑ ගහනවා සාරවත් දේ දෝර ගන්න කියලා. මේ සමාජෙම කෑ ගහනවා අසාරය අතාරින්න කියලා. ඒ සමාජෙම අසාරය දෙනවා. සරුදී નિසරුදී තෝරාගෙන සරුදී කරා යන්න નિසරුදී අත්හරින්න කියන සමාජයේම નિසරුදී දෙන මේ ඉංග්‍රබට සරුදී කියලා. එතකොට මිනිස්සුන්ට මොකද වෙන්නේ? ආන්ගේ විපත මේ ලෝකෙ කිසි කෙනෙකුට වළක්වන්න බෑ. අද මුළු ලෝකෙම වෙලාගෙන තියෙනවා. ඒ නිසා මිනිස්සු හිස් වචනේ තුල ලොකු ආස්වාදයක් විඳිනවා. හිස් වචනෙන් ලොකු කාංශිය නැති කරගන්නවා විනෝදයක් ලබනවා ඊළඟට ඒකේ තුලින් මිනිස්සු සතුටු වෙමින් ඉන්නවා ඒ නිසා මිනිස්යාට ඒන් වැළකීලා නිශ්ශබ්දව සිටීම තේරෙන්නේ ඒ මොකද හේතුව මේ වර්තමාන සමාජයේ සකස් වෙලා තියෙන්නේ කුසල කුසල හඳුනා ගන්න බැරි ආකාරයටයි. වර්තමාන සමාජයේ සකස් වෙලා තියෙන්නේ නොමග යන ආකාරයටයි. වර්තමාන සමාජයේ සකස් වෙලා තියෙන්නේ ජීවිතේ තේරුම් ගන්න බැරි විදියටයි. බුදුරජාණන් වහන්සේ පහළ වුණේ මේ අපි ජීවත් වෙන ලෝකෙ නෙමෙයි. උන්වහන්සේ පහළ වෙච්ච යුගය තුල රේඩියෝ නැහැ. උන්වහන්සේ පහළ වෙච්ච ලෝකයේදී ටීවී නැහැ. වාහන නැහැ. කොම්පියුටර් නැහැ. ගුවන් ගමන් නැහැ. උන්වහන්සේ පහළ වෙච්ච සමාජයේ පුවත්පත් නැහැ. නවකතා කෙටි කතා නැහැ. උන්වහන්සේ පහළ වෙච්ච සමාජය තුල තිබුණේ මොකද්ද? සත්‍ය කුමක්ද කියන හොයන එකක්. දැන් මේ සමාජෙද තියෙන්නේ. දැන් මේ සමාජේ නෑ. බුදුරජාණන් වහන්සේ ජීවත්ව වැඩ සිටින කාලයේ නැත්නම් උන්වහන්සේගේ ධර්මයේ තිබිච්ච මූලික අවුරුදු 1000 ඇතුළත මිනිස්සෙක් සත්‍ය සෙවීම පිණිස යම් උත්සාහයක් ගන්නවාද? ඒට වඩා 90ක උත්සාහයක් දැන් ගන්න ඕනේ යන්තම් සත්‍යයක් සොයාගන්න. එතරම් මේ ලෝකේ සත්‍ය වෙයිලා තියෙනවා. සත්‍ය වෙයිලා තියෙන්නේ සත්‍ය කතා කරන්න දෙන්නේ සත්‍ය තහනම් සත්‍ය කතා කරොත් අසාර්ථක වෙනවා ජීවිතේ සත්‍ය කරා යන්න බෑ ඒ නිසා වර්තමානයේ තියෙන්නේ අපි හිතන මට්ටමේ දිනුන එකක් පාසුකම් වැඩි යකට. පාසුකම් වැඩි විශාල පාංගෙදි තියෙනවා. මේ විශාල කේකංගෙදි තියෙනවා, විශාල කැපොල් තියෙනවා. පාසුකම් වැඩි. මේ හැමතැනම කිරිහට්ටි විකුණන්න තියෙනවා. පහසුකම් වැඩි. අද කම්පියුටරෙන් පුළුවන් කම්පියුටරේ හරහා අපිට පුළුවන් ඕනම රටක එයා ටිකට් එකක් බුක් කරන්න පුළුවන්. සල්ලි ගෙවන්න පුළුවන් පොඩි කාඩ් එකකින්. පහසුකම් වැඩි. හැබැයි මනස දියුණු නැහැ. මනස ඉතාමත්ම නොදියුණුයි. පහසුකම් ගොඩාක් වැඩි. බුද්ධ කාලේ පහසුකම් නැහැ. මනස දියුණුයි. එතකොට ඒ යුගයේ වර්තමානයේ බලාපොරොත්තු වෙන්නේ එපා ඒ යුගයේ ඉන්නේ නැහැ. අනාගතේ හෙට අනිද්දා ඒ යුගයේ නැහැ. අනාගත යුගයේ ඉන්නේ තවදුරටත් දැන් මට දැනගන්න ලැබුණා උසස් පෙළ නෙමෙයි උපාධි පන්තිවල ඇතැම් වසරවලට උගන්වනවා ඇතැම් විෂය යටතේ සමාජ දියුණුවට බාධක කරුණු මොනවාද? ඒ තමයි මේ ජීවිතයේ ධර්මය අවබෝධ කර ගැනීම කීම. උගන්වනවා දැන්. පාසල් විෂ මේ මේ උපාධි විෂයන්ට උගන්වනවා සමාජ විද්‍යාව යටතේ. නිවන ගැන කතා කිරීම ජීවිතේ කඩා වැටෙන දෙයකි. දැන් මෙයා ඉගෙන ගන්න ඒක නම් අනාගත ලෝකයට කුමක් වේවිද? පැවිද්දොත් කියනවනේ ආයිත් නා ගියගෙන කවර කතාවද? පැවිද්දොත් කියනවනේ මොන පිස්සුද මොන ධර්ම මාර්ගයක්ද මොකද්ද මේ තියෙන්නේ ඉස්සෙල්ල කාලා බිලා ඉන්න ඉපා කියනවා. එහෙම කියන්නේ නැද්ද? කියනවනේ. කාලා බිලා ඉන්නේ. ගෙවල් දොර හදලා ඉන්න, රැකි රසල් කරලා ඉන්න. මේ මොනවද මේ ඔයගොල්ලෝ ධර්මය ආධාරයෙන් හදන්නේ කියලා. එතකොට එහෙමම පිරිසක් ඉන්නවනම් අනාගතයේට මේ ටිකත් නැත. ඒ නිසා ඕක ඇත්ත. අනාගතයේ ජයගන්නේ මිනිස්සු කාම සේවනයේ තුලින් ලබන තෘප්තියෙන් විතරයි. අනාගතයකට තමයි ලෝකේ තියෙන්නේ. නිසා අපි අනාගතේ ඕනේ නැහැ. වර්තමානයේ අපිට යම් කිසි දෙයක් අවබෝධ කරගන්න තියෙනවා නම් ඔබ මහන්සි වෙන්න වර්තමානය අවබෝධ කරගන්න දෙකක් මොකක්ද අකුසල් යනු මේවාය කුසල් යනු මේවාය මේ අකුසල් මා තුල තිබේද මේ අකුසල් මා තුල තිබෙනවා නම් මේ මට හිතසුව පිණිස පවතින්නේ නැත මේ අකුසල් මා තුල තිබෙනවා නම් මේ අනුන්ටද හිතසුව පිණිස පවතින්නේ නැත. එතනට කුසල් මාතුල කුසල් තිබෙනවාද? කුසල් තිබේ නම් හිතන්න මාතුල කුසල් තිබේ. මේ කුසල් මට හිතසුව පිණිස පවතී. අන්‍යයන්ටද මේ කුසල් හිතසුව පිණිස පවතී. එතන තමයි ධර්මයේ හැසිරෙන තැන. එතකොට එතනට එන්න ඕනේ අපි. එතකොට මේ ධර්මයේ අපේ ජීවිතවලට සම්බන්ධ වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා වච්ච දැන් මම කිව්වා මෙන්න මේවා ටික දැන් ඔබට මතකද බලන්න අකුසල් මං කීයක් කිව්වද අකුසල් කිව්වා කයින් වෙන අකුසල් ගැන කිව්වා මොනවද ප්‍රාණඝාතය සොරකම වැරදි කාම සේවනය. වචනෙන් වෙන අකුසල් කිව්වා. බොරු කීම, කේලාම් කීම, පාරුස වචන කීම, හිස් වචන කීම. මේවා අකුසල්. දැන් මේවෙන් අකුසල් කියලා අඳුන ගන්නත් ඕනේ. ඉතින් මේක වලකින්න නිකම් බෑ. මොකද්ද? uppannānaṁ akusalānaṁ dhammānaṁ pahānāya චන්දං ජනේති වායමති විරියං ආරවති චිත්තං පග්ගණ්ණාති පදහද මොකක්ද කියන්නේ උපන්නානං අකුසලානං ධම්මානං උපන්නා වූ අකුසල් මේ මා තුල අකුසල් දැන් තිබෙනවා ආ ඊනම් ඉස්සෙල්ලා තමන් දකින්න ඕනේ තමාව මේ මා තුල අකුසල් තියෙනවා පහානාය අන්නේ අකුසලේ තමාට හිතසුව පිණිස පවතින්නේ ඒක ප්‍රහාණය කිරීම පිණිස චන්දං ජනේති කැමැත්ත උපදවයි වායමති වෑයම් කරයි චිත්තං ආරබති සිත දැඩි කොට සිත පිහිටුවයි චිත්තං පග්ගණ්ණාති සිත දැඩි කොට ගනි පදහති බලවත් තීරී කරයි අන්න එතන විතරයි පහණේ වෙන්නේ දැන් අපි ගමු මට අකුසලයක් ඇති වුණා අනේ මට ඒක නැති කරගන්න බෑ. කීකී ඉන්නවා. දැන් යා කුසලේ පරදුයිද? අයියා වීරිය පාවිච්චි කරන්නේ නෑනේ. එහෙනම් මොකද ඕන කරන්නේ? වීරිය ඕනේ. ඊළඟට මේ හට නොගත් අකුසල් ගැනත් යලි නූපදින්න වීරිය කරන්න ඕනේ. දැන් අපි කිව්වේ කයෙන් වෙන අකුසල්, වචනෙන් වෙන අකුසල්. ඊළඟ බුදුරජාණන් වහන්සේ කියන වච්ච අවිජ්ජා අවිද්‍යාව අකුසලයක්. අවිද්‍යාව කියන්නේ දැඩි ලෝභය කියන්නේ අවිද්‍යාව කියන්නේ අනුන් සතු දේවල් මා සතු වේවා කියලා හිතේ ඇති වෙන හැඟීම. මේක ඔබ හිතන්නේ ඇති වෙනවද නැද්ද? ඇති වෙනවනේ. කෙනෙක් ඉන්නවා ලස්සන චේන් එකක් දාගෙන. ශාම මේක තිබ්බනම් මට ලස්සන ඇඳුමක් ඇඳගෙන ඉන්නවා. මේ જાති ඇඳුමක් තිබ්බනම් මට කෙනෙක් කියනවා මේ මම මම මගේ මේ දීපල ඔක්කොම ඔයාට ලියනවා. ඊට පස්සේ අර හිතන අනේ නම් මෙයා ඉක්මනට මේක ලියලා මෙයා මැරෙනවා නම් ඉක්මනට. එතකොට මේකේ අයිතිකාරය වෙන්නේ ආ එතකොට මොකද්ද ඒක? අනුන් සතු දෙයට ආසා කිරීම අවිජ්ජා මේක හිතේ හට ගන්නවා මේක හට ගන්නෑ කිව්වොත් බොරු කීමක් ඒතර මේ හට ගන්නා උදේ අපි දන්නේ ඉඩම උදිසාම කියන්න බෑ ඒක ඒක කොහොම වෙනවද කියලා කියන්න තේරෙන්නේ නෑ එතකොට මොකද වෙන්නේ අකුසලයක් අවිජ්ජාව අකුසලයක්. ඒක හටගන්නේ හට නොගන්න නම් මොකද වෙන්න ඕනේ? අභිද්‍යාව දුරු වෙන්න නම් එයා සතුදී එයා ළඟ තියෙනවට ආස කරන්න. එයා එයා සතුදී මා සතු වේවා කියලා හිතන්න ඕනේ නැහැ. එයා සතුදී එයා ගාව තියෙනවට කැමති වෙන්නේ. අනේ කොච්චර හොඳයිද ඒක. ඒ කවුරු ගෙදරකට ගියා. එතකොට ඒ ගෙදර ලස්සන තියෙනවා ලස්සන කාපට් ටිකක් දාලා තියෙනවා හොඳ වාහනයක් ගෙනලා තියෙනවා දැන් ගිහිල්ලා හොඳට තේ බීලා බැන බැන එනවා දැන් ඒකට මුල් වෙන්නේ මොකද්ද අවිද්‍යාව සද්දෝසිනු නම් අනේ හරිෂෝ ලස්සන ගයක් හදාගෙන ඉන්නවා හොඳට ඉන්නවා හොඳ ලොකු ගයක් හදාගෙන ඉන්නවා ලස්සන ළමයි ටික හොඳ සතුටින් ඉන්නවා එහෙම හිතලා සතුට වෙන්න පුළුවන් නම් එයාට අවිද්‍යාව නැහැ දැන් බලන්න අපි කොච්චර ජීවිතේ ඉන්නේ පස්සට ගිහිලාද කියලා. අවිජ්ජා කියන එක මනසේ නැති වෙන්නේ කට හොයන්නත් බෑනේ. අපිට කාටවත් නොකිය ඉන්න බැරි දීම සද්දයන්තු. පුළුවන් නේ? ආස කරන දේවල් අපිට තියෙනවා නම් මේවා හොඳයි කියලා අපි කට කටින් කියන්න දෙන්නවා. එතන මනසේ නැති වෙන්නේ මේක. නමුත් අපි දන්නේ නැත්තම් මේක අවිජ්ජා කියලා. මේක අකුසලයක් කියලා දන්නේ නැත්නම් අපි නොදැනීම අපේ හිතේකට පුරුදු වෙනවා. ඒ හිතේ තියෙන ඒවා නෙමෙයි. අපි මේ මාර්ගඵලලාභින් වෙලා ඉඳලා සසරට වැටිලා නෙමෙයිනේ. මේ සසරේම මේ අපාය වැට වැට ගිහිල්ලා නෙමෙයි මනුස්ස ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? අර අවිජ්ජාව නිසා ක්‍රියාට හට ගන්නවා ඒ තුලින් ඊර්ෂ්‍යාව. ඊර්ෂ්‍යාව හට ගන්නවා. අනුන් සතු දෙයක් මා සතු වේවා. එහෙම නැත්නම් හිතෙන ඒක මා සතුව නෑ. ඒ නිසා අනුන්ටත් ඒක එපා. අපි ඒකට මොකද්ද කියන්නේ? පිදුරු කන්නේත් නැහැ කියලා. ආන් ඒ වගේ එකක් ඒක. පිදුරු වලට ආසයි ඒ සතා. නමුත් මේ සතාට මේ පිදුරු කන්න බෑ. නමුත් පිදුරු කන්න පුළුවන් සතෙක් ඉන්නවා. ඒ සභාවට දෙන්නේ ඒ වගේ තමයි වර්තමානෙත්. ඉතින් අඳුන ගන්න ඕනේ සමහරු ඉන්නවා භාවනා කරනවා. සන්තෝෂෙන් භාවනා කරනවා. තව කෙනෙක් ඉන්නවා භාවනා කරන්නේ නැහැ. එයා ඊර්ෂියා කරනවා. එයා කියනවා ඔයා වව කරන්නේ නැපා ඔය වයසේදී. අපි දන්න ඉන්නවා කීප දෙනෙක් භාවනා කරලා පිස්සු වැටුණා. ඔයා වව කරන්නේ නැපා මේ අපි වගේ ඉන්න කියනවා. ඒ මොකද හේතුව? එයාට කරගන්න බෑ. ආන්න. එයා දන්නේ මේ අකුසලයක් මුල්ලලා මෙයාට මේක වෙන්නේ කියලා. තව කෙනෙක් කියන ධර්ම හොඳට ඉගෙන ගන්නවා. එතකොට මොකද වෙන්නේ? අනිත් එක්කෙනා කියන ඔයා ධර්ම ඉගෙන ගන්න උච්චර මහන්සි වෙන්න ඕනේ නෑ ඔයා ලස්සන මේ ගෙවල් දොරවල් වල වැඩපොළ කරගෙන ඉන්න මොකද්ද මේ වාට තියෙන අසනීපේ ඒ මොකද්ද වෙන්නේ ඊර්ෂියාව ඒ ඊර්ෂ්‍යාවෙන් තමන්ට කරගන්න බෑ. එතකොට ඒක තමන්ට ලබා ගන්න විදියකුත් නැහැ. නමුත් තමන් ආසයි හිතෙන් තියෙන්නේ. ලැබෙන්නේ නැහැ. ආන් ඒක අවිජ්ජා. අවිජ්ජා ඇතිනවා. අවිජ්ජා ඇතුණාට පස්සේ හරි භයානකයි. ගුණමකකමක් තියෙනවා. අපි කියමු දැන් මෙයා ඔන්න ඉන්න ලස්සන කෙනෙක් ඉන්න හොඳ ලස්සනට ඇඳලා හොඳ තැනක සමාජ තත්ත්වයක ඉන්නවා. මෙයා මොකද කරන්නේ? මෙයාට එනවා අභිජ්ජා කියන්නේ යාගේදී අනුන් සතු දේවල් අනේ මට මේව නෑනේ. ඉස් කැමති නෑ. ඊට පස්සේ මේගොල්ලන්ගේ પરම්පරා විස්තරයක් හොයනවා. හොයලා කියලා කියනවා මෙයා බොහොම හිටියට ඔයාගේ પરම්පරාව මෙහෙමයි. එහෙම නැද්ද? ආන් ඒකයි. ඒ ඔක්කොම අකුසල්. ඒසේ නොවීම කුසලය. දැන් බලන්න මානසික කුසලයේ හදාගන්න එක කොච්චර අමාරුද? ඊළඟට තියෙනවා ව්‍යාපාදයේ අකුසලයේ කි. ව්‍යාපාදයේ අකුසලය. ව්‍යාපාදයේ කිවි තරහ, බද්ධ වෛරී, පාලි ගැනීම, ඒක ටික කිරීම. මේ සියල්ලම ඇති වෙන්නේ ව්‍යාපාදයෙන්. ද්‍රව්‍යාපාදය කියන්නේ හරිම භයානක එකක් අර අවිජ්ජා වගේම මොකද හේතුව ව්‍යාපාදයේ මිනිස්සුන්ට ප්‍රහාණය කරගන්න බෑ මොකද බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා මිනිසයන්ට තරහ ඇති වෙන චරිත තුනක්. එක්කෙනෙක් ඉන්නවා එයාට තරහ ඇති වෙනවා. හැබැයි ඒක දී ඇඳපු ඉරක් වගේ. ඒක එවලම යාගේ නැති වෙනවා. තව කෙනෙක් ඉන්නවා තරහ ඇති වෙනවා. හැබැයි එයාට ඒක කරුණු සලකලා නැති කරගන්න පුළුවන්. ඒක වැල්ලි ඇඳපු ඉරක් වගේ. තව කෙනෙක් ඉන්නවා තරහ ඇති වෙනවා නැති කරගන්න බෑ යාට. යාට ඒකම මතක් වෙනවා. ගලේ කෙටු ඉර වගේ. ඒ වගේ ඇති වුණොත් මනසේ ගලේ කෙටු ඉර වගේ තරහ අටගත්තොත් කල්ප ගානක් ගෙනිනවා යා. කල්ප ගානක් ගෙනිනවා. ඒ වෛරී බැඳගෙන ඉඳලා තරහ ඉඳලා නැති කරගන්න බෑ. ඊට පස්සේ හේතුයින් සමහරු උපදිනවා නයි වෙලා. සමහර දෙමව්පියෝ කියනවා දරුවන්ට මම මැරිලා එන්න ණය වෙලා අපේ පස්සේ. ඒ මේ මං අහලා තියෙනවා ඒවා. සමහර ස්වාමියුරු බිරිඳට කියනවා මම පල්ලි ගන්නවා නුඹෙන් ಜಾති යাতি පල්ලි ගන්නවා කියනවා. සමහර බිරිඳ ස්වාමියාට කියනවා. මෙව හැරෙනවා බත් වෛරයට. හැරුණාට පස්සේ මේක මෙයාට ප්‍රහාණය කරගන්න බෑ ඉතින්. එතකොට මේක කුසලයක්ද අකුසලයක්ද? අකුසලයක්. බලන්න මේ ද්වේෂයේ නොකිරීම තමයි කුසලයේ. දැන් එතකොට මේ අකුසලයේ හටගත්තාම දැන් කිව්වේ අවිජ්ජා. එහෙම නැත්නම් ව්‍යාපාද. මේ අකුසල හටගත්තාම මොකද්ද ඔබට තියෙන්න ඕනේ? වීරියක් තියෙන්න ඕනේ. හැබැයි මේ වීරිය වීරිය ඇති කරගන්නේ කොහොමද? අකුසලේ ආදීනව මෙනෙහි කරන්නට ඕනේ. මේ අකුසලේ මම හිටියොත් මං අමාරුවේ වැටෙනවා. මේ අකුසලයේ තුල මං විනාශ වෙනවා. මට ධර්මයේ අවබෝධ කරන්න තියෙන අවස්ථාල් නැතු යනවා. මට සැනසෙල්ල නැති වෙනවා. මොකද අකුසලයේ බලවත් වුණාට පස්සේ මොකද වෙන්නේ? මෙයා මේකේ මත් වුණා වගේ වෙනවා. ඊට පස්සේ අකුසලයේ බලවත් වුණා මෙයා කැමති සුගතිය නෙමෙයි. එයා කල්පනා කරන්නේ මම මෙල්ල ඉන්නම් යකෙක් වෙලා, යක්ෂණියක් වෙලා. ඒතර එයා කැමති මොකක්ද අර පරිගන්න පුළුවන් ජීවිතයක්. පරිගන්න පුළුවන් ජීවිතයක් ලබන්නයි කැමති. සමහර කියන්නේ මම මරුණට පස්සේ මගේ නුඹේ පස්සෙන් එනවා කියන මගේ අලු ටික. ඒ කියන්නේ එයා හොයන්නේ මොකද්ද? මේ පිං රැස් කරගන්න පුළුවන් ජීවිතයක් නෙමෙයි. දැන් යාට තියෙන පිපාසයක්. මොකද්ද පිපාසය? පලිගන්න. දැන් එයා බලන්නේ මං කොහොමද මෙයාගෙන් පලිගන්නේ කියලා විතරයි. ඒතර මං කොහොමද මෙයාගෙන් පලිගන්නේ කියන එක සිතසිතා සිතසිතා ඉන්නකොට එයාට ඒකටමයි අදහස් ඇති වෙන්නේ. ඒක තමයි සිටිවිලි ඇති වෙන්නේ. මේක ඊට පස්සේ මෙයාට මේක පව්, මේක හොඳ නෑ, මේක කිරීමෙන් නරක විපාක ලැබෙනවා. මට මේ ධර්මය ආબોධ කරන අවස්ථාවක් නැති වෙනවා. මගේ කුසල් පිරිනවා. එයා මොකක් මතක් වෙන්නේ? කිසි දෙයක් මතක් වෙන්නේ එයා කල්පනා කරන්නේ කොහොම හරි පල්ලි ගන්නමයි. ඉතින් සමහර විට අවුරුදු ගණන් අවුරුදු ගණන් හිතේ තියන් ඉන්නවා. හිතේ තියන් ඉඳලා පල්ලි අරගෙන සතුට වෙනවා. එතකොට මේ අකුසලයේ අකුසලයේ කෙරෙන හටගත්තට පස්සේ අන්න අපිට ඕනි කරනවා ඒක ආදීනව සලකලා මේක හොඳ නෑ මේක භයානක මම නැති කරගන්න ඕනේ මේක කියලා චන්දන් ජනේති මොකද කරන්නේ කැමැත්ත උපදවනවා වායමති වීරිය කරනවා දැන් බලන්න දැන් සමහර හිතනවා මෙහෙම මම භාවනා කරන කෙනෙක් මට භාවනාවේ මේ අකුසල් නැති වෙලා යයි. එහෙම හිතන අය නැද්ද? වැරදිනේ. දැන් බුද්ධ දේශනාව බලන්න මේ. දැන් අනිවාර්යයෙන්ම මේකට වීරිය ඕනේ. ඒ අකුසලයේ ඇති වෙනකොට ඒ අකුසලී ප්‍රහාණය කරන්න. සමහර කෙනෙක් ඉන්නවා දැන් හොඳට භාවනා කරගෙන ඉන්නවා. ඇහැරෙනවා. ඊට පස්සේ යාට හොස්ස ළඟින් මැස්සෙක්වත් යන්න බෑ. ඊට පස්සේ යා කියන්නේ මොකද්ද? ඇයි මාව කේන්ති ගස්සන්නේ? මම භාවනා කරන කෙනෙක් නේ. එහෙම නේද? එතකොට යාට ඒක ප්‍රහාණය කරගන්න වීරිය පාවිච්චි කරන්නේ එහෙමනම් අපි සැලකිලිමත් වෙන්න ඕනේ අකුසල් ගැන පැය 24ෙම. සියෙන් ඉන්න වෙලාවට. ඇහැරගෙන ඉන්න වෙලාවට. දැන් සමහර කෙනෙකුට හීන පේනවා. අපිකම හීනෙන් පේනෝ ඔන්න රණ්ඩුවක්. ඔන්න මරා ගන්නවා. ඇහැරෙනවා. ඇහැල්ලා ඇඳේ වාඩි වෙලා අඬනවා අනේ මට අකුසල් වුණා. අනේ මම හීනියක් දැක්කා. හීනින් මගේ යතින් මිනිසෙක් මැරුණා. එයාට කුසල්ද හීන දැකීමෙන් ඒ හීනෙන් මිනිසෙක් මැරිච්ච එකෙන් එයාට කුසල්ද අකුසල්ද? දැන් යාට දැන් හීනයක් දැක්කා යන්නේ. දැන් යාගේ හීනෙන් මිනිසෙක් මැරුණා. එක්ක යා හීනෙන් නැත්තම් ද්වේෂ කළා. එයා දත්කූරු කාවදිනේකට හැරුණා. නැහැරිච්ච කල්පනා කරනවා හීනේ මම දේශින් හිටියම් අනේ මට පව් වුණාද ඒක මොකද්ද සිහින ගැන බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ ජීවිතේ වඳ භාවයයි කියලා. ඒකේ අකුසලයක් නැහැ. සමහරු හීන ගැනත් හිතලා පැටලිලා ඉන්න මේ අකුසල් කුසල් කියලා. ඒතර හීනෙන් අකුසලයක් නැත්තම් හීනෙන් කුසලු රැස්වීමක් නැත. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මිත්‍යා දෘෂ්ටිය අකුසලයක්. සම්මා දිට්ඨිය කුසලයක්. මිත්‍යා දෘෂ්ටිය කියන්නේ ඔව් යා විශ්වාස කරන්නේ මේ දානයක් දීමෙන් පිනක් රැස් වෙනවා කියලා විශ්වාස කරා. වත් පිළිවෙත් කිරීමෙන් පින් රැස් වෙනවා කියලා විශ්වාස කරන්නේ නැහැ. එයා විශ්වාස කරන්නේ නැහැ වැඩිහිටියන්ට සැලකීමෙන් පින් රැස් වෙනවා. එයා විශ්වාස කරන්නේ නැහැ අම්මාට සැලකීමෙන් පින් රැස් වෙනවා. පියාට සැලකීමෙන් පින් රැස් වෙනවා. අපිට මෙලෝ වගේම අපි මරණින් මත්තේ ආපහු උපතක් අපිට ලැබෙනවා. මිනිස්සු කර්මානුරූපව තමයි මේ උපත කරා යන්නේ. හොඳ කළොත් හොඳ විපාක ලැබෙනවා. නරක කළොත් නරක විපාක ලැබෙනවා. ජීවිතයේ පිළිබඳව තමන්ගේම ප්‍රඥාවෙන් අවබෝධ කරපු මුනිවරු පහළ වෙලා ජීවිතය ගැන කියා දීලා තියෙනවා. මෙයා පිළිගන්නේ නැහැ. ඊළඟට ඕපපාතික සත්වයෝ ඉන්නවා. පිළිගන්නේ නැහැ. ඔය උපසත්ත්වය කොහෙද ඉන්නේ කියලා අහනවා. විද්‍යාවෙන් හොයාගෙන නැහැ කියනවා. සුද්දෙක්ම හොයාගන්න ඕනේ කියලා. සුද්දෙක් හොයාගත්ත දවසට තමයි කියන්නේ ආ ඉංග්‍රීසි නමක් ඉපේ හොයාගත්ත කෙනාට. මොකක් හරි අර ඒ සකුරු සද්දේ නමක් ඕනේ. එතකොට එහෙම වුණාම තමයි කියන්නේ ආ අසවල් එක්කිනා හොයාගෙන ඔය උපාධි සත්තු ඉන්නවනේ. සුද්දෙක් හොයාගෙන ඒක. එච්චරටම පරාදීනයි. එච්චරටම පරාදීන චින්තනයක් තියෙනවා එතකොට ඕපපාතික සත්වයෝ සිටිනවා කියන එක විශ්වාස කරන්නේ නැහැ එතකොට ඒකයි තියෙන මොකේද මිත්‍යා දෘෂ්ටිය මොකද ඒක මිත්‍යා දෘෂ්ටිය ආදි වෙන්නේ ඒක ඒක බරපතල මිත්‍යා දෘෂ්ටියක් ඕපපාතිකව දැන් කර්මයේ විපාක දෙනකොට ඒ විපාක දීමේදී තමයි උපත් කරා යන්නේ. සමහරු නිරේ යනවා. නිරේ අපිට පේන්නේ නැහැ. සමහරු ප්‍රේත ලෝක යනවා. ප්‍රේතයන්වත් අපිට පේන්නේ නැහැ. සමහරු දිව්‍යයන් අතරට යනවා. දිව්‍යයන් අපිට පේන්නේ නැහැ. එතකොට අපිට විශ්වාසයක් තිබුණා නම් මේ අණ්ඩජ උපතකිනුත්තරව ඒ කිව්වේ බිත්තරයක් අස්සෙන් උපදීමකුනුත්තරව ඊළඟට ජලාභුජ උපතකිනුත්තරව ඒ කිව්වේ මව් කුසක උපදීමිනුත්තරව සංසීදජ ඔව් තිත්පරිසි උපදීමකුත් තොරව උපදින්න පුළුවන් කියන අදහසක් අපිට තිබ්බනම් ඕපාතික උපදින්න කියලා අරක පිළිබඳ අපිට ගැටලුවක් එන්නේ නිරේ කොයිද තියෙන්නේ අරක කොයිද තියෙන්නේ මේක කොයිද තියෙන්නේ කියන ප්‍රශ්නේ අපිට එන්නේ එතකොට මොකද අපි අදහන්නේ අරක කොයිද තියෙන්නේ මේක කොයිද තියෙන්නේ කියලා නෙමෙයිනේ අපිට ඒක නෙමෙයි වැදගත් වෙන්නේ වැදගත් වෙන්නේ මොකද්ද හොඳ කර්මයට හොඳ විපාක ලැබෙනවා නරක කර්මෙට නරක විපාක ලැබෙනවා. අකුසල් කරන එක්කෙනා එක්ක නිරි යනවා, එක්ක තිරිසන් යොනි යනවා, එක්ක പ്രേත ලෝක යනවා. කුසල් කරන අය දෙවියන් අතරට යනවා. මේ ගැන අවබෝධයට ඉන්න හරීම ලේසි සම්මාදිට්ඨිය තිබීමෙන්. ඒතර සම්මාදිට්ඨියෙන් එතකොට අපි ගත්තොත් ධර්මයේ වේගෙන් අවබෝධ කරන්න පුළුවන් කෙනෙකුට මේ දස කුසල් තියෙනවා නම් දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා කියන වච්ච මේකේ දස අකුසල් තියෙනවා දස කුසල් තියෙනවා. දැන් සම්මාදිට්ඨිය කිව්වේ මොකද්ද? දස සම්මාදිට්ඨිය කිව්වේ දන් දීමේ විපාක තියෙනවා. නැත්තම් කෙනෙක් දෙන්න යනකොට දන් දීම විශ්වාස කරන්නේ නැති කෙනා මොකද කරන්නේ? කෙනෙක් දෙන්න යනවා. අනිත් කෙනා කියනවා කොච්චර දෙන්න එපා කියලා. ටිකක් දුන්නාම ওই මදය ටිකක් දුන්නාම එහෙම නැද්ද එහෙම කියන්නේ? ටිකක් දුන්නාම මදය කියන එකට ටිකක් තමයි හම්බ වෙන්නේ. එතකොට මේ අප උපස්ථාන කිරීමේ විපාක තියෙනවා. ඒ කියන්නේ දැන් සීවා. ඒකට අපි කියන්නේ සීවා. සීවා කියන්නේ මොනවද? දැන් උන්න මෙහි ඉන්න. අන්න වැඩ සටහන ඉවර වෙනවා. ආ අපිට වැඩන්නේ අපි වාඩි වුණා. අපි අපේ වැඩ සටහන ඉවරයි මල්ල ගත්ත ගියා. එහෙම නැතුනේ මගේ මොකද්ද මේ වෙනින් කරන්න තියෙන්නේ? මට මොකද්ද රැස් කරලා තියෙන්නේ පින? එයා යනවා ටොයිලට්ස් පැත්තට. ගිහලා බලනවා. ආ මට පුළුවන් මේක හොදලා දාලා යන්න. විනාඩි 20ක් යයි වැඩේට. නමුත් ලොකු පිනක් එයා ගන්නවා. අන්න එහෙමයි. මට මොකද්ද කරන්න තියෙන වැඩි? ආ මට පුළුවන් පැදුරු ටික ඔක්කොම අකුලලා දාලා අතු ගන්න උදව් කරන්න. පොඩි වෙලාවක් යන්නේ. ඒ වෙලාවම දැන් යා මේ පැය භාගය ඉවරනකට බස් ස්ටෑන්ඩ් එකට යනකොට පිරිස ගිහිල්ලා එයාට බස් එකේ තෙරපෙන්න තු යන්නත් පුළුවන්. නමුත් මෙතනදී මෙයා ලෑස්ති වෙන එකට නෙමෙයි මේක විරුණයකින් ඇඟිලි ගණන් කර කර ඉන්නවා. මල්ල අති මල්ලි එකහතක් මල්ලි. ඔව්. දැන් සාදු කියන්නේ කම එකහතකින් තමයි සාදු කියන්නේ. ඊට පස්සේ ලෑස්ති යන්න. ඇයි මේ පිනගෙන අවබෝධයක් නැහැ. කුසල් ගැන යාට අවබෝධයක් නැහැ. එයාට එහෙම කලබලයක් කලබල ජීවිතයක් එයාට තියෙන. හරි කලබලයි මේ. ඉතින් මහා කලබලයි හදිසි මේ මහා නඩුවකට පිනි හිටිට තියෙන වගේ වෙලාවට. මේ හදිසි යනවා. ගිහලා ඉතින් ඊට පස්සේ ගෙදර ගිහලා ඔහේ ඉන්නවා නිකන්. මෙහෙම එකක් තියෙන්නේ. එහෙම එකක් කලබලයි. කලබලය කියන එක ගොඩාක් දුර මේ අර්ථවත් එකක් නෙමෙයි. අර්ථවත් කලබලය කියන්නේ ඒක නෙමෙයි. මොකද අකුසල් හට ගන්නවා. ඒ අකුසල් ප්‍රහාණය කරන්න කලබල වෙන්න ඕනේ. ආංගික අර්ථවත් කලබලයි. අරක හිස් කලබලයක්. එතකොට එයා මව්පියන්ට සලකනවා. වැඩිහිටියන්ට සලකනවා. එයා පිනේ යහපත් විපාක තියනවා කියලා පිළිගන්නවා. පව් කළොත් ඒවට විපාක විඳින්න වෙනවා කියලා පිළිගන්නවා. එයා පරලොව පිළිගන්නවා. එයාගේ ජීවිතේ ආන් ඕපාතික සත්‍යම පිළිගන්නවා. හරි ලේසියට. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ විදිහට විස්තර කළා කියන වච්ච මේ විදිහට අකුසල් 10ක් තියෙනවා කුසල් 10ක් තියෙනවා මොනද අකුසල් 10 ප්‍රාණඝාතය සුරකම වරදිකාම සේවනය බොරු කීම කේලාම් කීම පරුස වචන කීම හිස් වචන කීම ඔව් අවිද්‍යා ව්‍යාපාද මිත්‍යා දෘෂ්ටි දැන් ওই ටික හොඳට අඳුනගත්තා නම් ඔය අකුසල් 10 හොඳට මේ අකුසල් 10 ඉස්සෙල්ලා හොඳට අධ්‍යයනය කරන්න ඕනේ ඊට පස්සේ බලනකොට මේ අකුසල් 10න් තමන්ගේ ජීවිතයට බලපවත්වන්නේ මොන වගේ අකුසල්ද කියලා. ඊට පස්සේ මොකද කරන්න ඕනේ? ඊට පස්සේ ඒක තමන් හොඳට මාක් කරගන්න ඕනේ. මෙන්න මේ අකුසල් තමයි මගේ හිතේ බලවත්. ඊට පස්සේ කුසල් ඉගෙන ගන්න ඕනේ. මොනවාද කුසල්? සෝ සතුන් මරීමෙන් වැළකීම සොරකමින් වැළකීම වර්ධිකාම සේවනින් වැළකීම බොරු කීමෙන් වැළකීම කේලම් කීමෙන් වැළකීම පරුස වචන කීමෙන් වැළකීම හිස් වචන කීමෙන් වැළකීම අවිද්‍යා අවිද්‍යා නෙමේ අනවිද්‍යා අව්‍යාපාද සම්මාදිට්ඨි එතකොට මේ 10ත් තමන් හොඳට තේරුම් ගත්තා නම් ඊට තමන් බලන්න ඕනේ තමන්ට මේකේ නැති කුසල් මොනවද තමන්ට තියෙන කුසල් මොනවද කියලා. එතකොට දැන් අර අරකේ බලද්දි නැති අකුසල් මගේ මට මේ අකුසලේ නැහැ මේ අකුසලේ නැහැ මේ අකුසලේ නැහැ කියලා හිතනකොට යට සතුටක් ඇති වෙන්නේ නැද්ද? ඒ සතුටම බලවත් කරලා තීන අකුසල් ප්‍රහාණය කරන්න ඕන. ඊළඟට දැන් බලන්න ඕන කුසල් පැත්ත. මට මේ කුසලයේ තියෙනවා මේ කුසලයේ තියෙනවා මේ කුසලයේ තියෙනවා මේ කුසලයේ තියෙනවා නමුත් මේ කුසලේ නැහැ. අන්න එතකොට මොකද කරන්න ඕනේ? තියෙන කුසල් වලින් සතුට විඳ විඳ නැති කුසල් උපදවා ගන්න වීරිය කරන්න ඕනේ. එතකොට අකුසල් ප්‍රහාණය කරන්න තියෙන්නේ වීරිය. කුසල් උපදව ගන්න තියෙන්නේ වීරියමයි. ඔන්න ඔය ටික ඔබ කරගත්තොත් හරි. මේ දස කුසල් අනිවාර්යයෙන්ම මේ දස කුසල් ගැන කෙනෙකුට අවබෝධයක් තියෙනවා නම් ආයි මත්යෙන් ගැන කතා කරන්න දෙයක් නැහැ. ඒ කියන්නේ මත්පැන් පාවිච්චියක් නෑ. වර්තමානයේ මොකද අපිට වෙලා තියෙන්නේ? දැන් මේ මත්පැන් ගැන අපි නිතර කතා කරේ මට්ටමට ඇවිල්ලා තියෙන මොකද? දැන් අපි ගත්තොත් අර රොබොට්නොක්ස් රොබොට්නොක්ස් දන්නවනේ. එයා ලියනවා ලංකාවේ මිනිස්සු ගැන සිංහලියෝ මත්පැන් නොබති. ගිරිමස් නොකති. එහෙමනම් අපේ රටේ මේ බෞද්ධ සමාජය තුළ ඒක තිබිලා නැහැ. දැන් තමයි මේ මත්යෙන් පස්සේ දැන් මත්යෙන් පස්සේ බලවත් මේ මත්යෙන් පස්සේ තියෙනවා වෙනම බුලත්තිරි જાති තියෙනවා මත්පැන් දාපු මත් වර්ග මෙඩ දාපු ඊළඟට දැන් අපි ආරත් සමහර මේ ඔලිව ගාන ජෙලි පවා ජෙල් එක ඒකත් මේ කනවලුනේ මත්ෙන්ට ඒක කාලේ මොනවද ටොපි වර්ගයක් කනවලු. එතකොට හරියට. දැන් බලන්න හොයාගන්න දේවල්. ඊට පස්සේ මත් වෙන්න මොනවද තියෙන්නේ මිනිස්සුන්ට? සෝවට පොන්ටයින් බොන්නේ. එතකොට දැන් දැන් මේ මොකද වෙලා තියෙන්නේ? දැන් මේ මිනිස්සුන්ට මිනිස්සු ඉන්නේ මහා අසහනයකින් මහා පීඩාවකින් ඒ අසහනයේ පීඩාව නිසා එයා එතෙන්ට යන්න ඕන කරන දේවල් සමාජයේ දීලා තියෙනවා. සමාජයේ පෙන්නනවා ඔබ මේක බීපන්. මේක කරපන්. මේක කරපන් කියලා. නමුත් මේ කුසල ලකුසල හඳුනාගත්ත කෙනෙක් එයා හඳුනා ගන්නවාමයි මත්පැන් පානේ අකුසලයක් කියලා. ඉතින් දැඩි මතයක ඔබ ඉන්න ඕනේ දැන්. ඒ මතයට මොන දෙන්නේ ගිහි සමාජයේ. ගියනේ මත්යෙන් ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ පැවිදි අපිට අපට අදාළ නෑ මේ ප්‍රශ්නේ. එතකොට ගියයි දැනගන්න ඕනේ මේ මත්යෙන් පාවිච්චි වැළකී සිටින්න. මම සමහර අවස්ථාවල් තියෙනවා මල ගෙදරකදී මල ගයක් වෙච්ච ගමන් වට වෙනා මිනිස්සු. ආදරයටද? ඒ මැරිච්ච කෙනාට ආදරයටද? නෑ මොකද ඒ? මාර්ගයක් වෙච්ච ගමන් ඔන්න ගමේ තරුණ ළමයි ටික එකතු වෙලා කැරම් බෝඩ් එකක් හොයා ගන්නවා. තව කොටසක් දාන ලෑල්ලක් හොයා ගන්නවා. තව කොටසක් බූර්ව කූට්ටමක් හොයා ගන්නවා. තව කොටසක් මොකද කරන්නේ? ඒකට සැලසෙන්න සලම බොන්න ගේනවා. නැත්තම් මෙයි තියාගන්න විදියක් නැහැ නේ හැරලා. ඇයි මේ නින්ද කිව්වද? මිනිහ නැගිටිනවනේ. එහෙම මිත්‍යා විශ්වාසනේ තියෙන්නේ. ඉතින් මේ නිසා මේ මිත්‍යාවත් එක්ක තමයි මිත්‍යා විශ්වාස, මිත්‍යා ආකල්ප, මිත්‍යා දෘෂ්ටිත් එක්ක තමයි මේ ඔක්කොම තියෙන්නේ. විශේෂයෙන්ම මත්පැන් වලට පුරුදු වෙන්නේ මානසිකව ඇති වෙන යම්කිසි පීඩාකාරී තත්ත්වයක්. ඉතින් මේකෙන් මිදෙන්න තියෙන හොඳම දේ තමයි ධර්මේ කරා පැමිණීම. දැන් අපිට හිතෙන්නේ හිමාලයේ ඉන්නවා සාධුවරු ගංජා වලට ඇබ්බැහි වෙලා පුදුම විදියට පුදුම විදිහට ඇබ්බැහි වෙලා ඉන්නේ. දැන් සමහරු ඉන්නවා මේ බීල බීල බීල ඊමම කලන්ති දාලා වැටෙනවා. එහෙම ඉන්නවා. ඉතින් අර මම එකපාරක් ඔය ගියා මේ කුඹ මේලා උත්සවයකට ආණ්ඩුවෙන්ම මේ ගංජා පයිප් ටැක්ටර් ගානක් බෙදුවා. ඒක කොච්චර සාදුරේ ඉන්නේ නැති ගංජා පයිප් ටැක්ටර් ගානක් බෙදා. එතකොට බලන්න දැන් අපට තමයි මම කිව්වේ ඒක විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙන ගන්න පුළුවන් අපට කියලා කිව්වේ යම් කිසි කෙනෙකුට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙන ගන්න පුළුවන් නම් එයාට තමයි ජීවිතය හරියට තේරුම් ගන්න අවස්ථාව තියෙන්නේ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉතින් මේ වච්චට දැන් ඔන්න වචකෙන් කෙටියෙන් ඉල්ලුවනේ කුසල කුසල් නොන බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන මෙන්න කුසල් අකුසල් 10ක් තියෙනවා කුසල් 10ක් තියෙනවා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වච්ච යම් දවසක භික්ෂුවට මේ අකුසල් සම්පූර්ණ ප්‍රහාණය වෙලා කුසල් සම්පූර්ණයෙන්ම වැඩිලා තෘෂ්ණාව ෂේ වෙලා කෙලසුන්ගෙන් නිදහස් වෙනවා නම් එහෙම අවස්ථාවක් තියෙනවා කිව්වා. ඒ කිව්ව රහතන් වහන්සේ නමක් බවට වෙන්න පත් වෙන්න පුළුවන් කිව්වා. එතකොට මේ වච්ච කියනවා බවත් ගෞතමයන් වහන්සේ බවත් ගෞතමයන් වහන්සේ ගැන මට ඒ ගැන ප්‍රශ්නයක් නැහැ. ඒකේ බවත් ගෞතමයන් වහන්සේ රහතන් වහන්සේ නමක් කියන කරුණ මට ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් බෞද්ධ ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවකයන් අතර තමන් තුළින් උපදාගත්තු ප්‍රඥාවෙන් නිකලිස් වෙච්ච එක ශ්‍රාවක භික්ෂුවක්වත් ඉන්නවාද කියලා ඇහුවා. එතකොට කියනවා බුදුරජාණන් වහන්සේ කියනවා වච්ච එක භික්ෂුවක් නෙවෙයි භික්ෂුන් තුනක් හතර පහක් නෙවෙයි 500ක් නෙමෙයි ඊටත් වඩා ඕනතරම් ඉන්නවා මේ Taman තුලින්ම මේ ප්‍රඥාව උපදවාගෙන නිකලස් බවට පත් වෙච්ච. ඊට පස්සේ කියනවා එහෙනම් භාග්‍යතුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නේ. ඒක ප්‍රශ්නයක් නෑ මට. භික්ෂුන් වහන්සේලාත් වැඩ හිටපුවා. ඒකත් ප්‍රශ්නයක් නෑ. එහෙනම් මට කියන්න භික්ෂුණීන් ඉන්නවද එක්කෙනෙක්වත්? එතකොට කියනවා ස්වාමීන් වච්චකේ වච්චට කියනවා බුදුරජාන් වහන්සේ කියන වච්ච භික්ෂුණීන් එක්කෙනෙක් නෙවෙයි. දෙන්නෙක් තුන් දෙනෙක් හතර දෙනෙක් පහ දෙනෙක් නෙවෙයි 100 200 නෙවෙයි 500කටත් වඩා භික්ෂුණීන් පිරිසක් ඉන්නවා තමන් තුලින්ම උපදාගත් ප්‍රඥාවෙන් නිකලස් භාවයට පත් වෙලා ඊට පස්සේ කියන එහෙනම් භාග්‍යතුන් වහන්සේ බවත් ගෞතමයන් වහන්සේ නෙවෙයි භික්ෂුන් වහන්සේලාත් නෙවෙයි භික්ෂුණීන් වහන්සේලාත් නෙවෙයි මේ බෞද්ධෞතමෙන් වහන්සේගේ ශාසනයේ භික්ෂුන් වහන්සේලා ඉන්නවද මේ ධර්ම මාර්ගයට පැමිණිච්ච? භික්ෂුන් වහන්සේලා නෙමෙයි. ගිහි අය, උපාසකවරු ඉන්නවද ධර්ම මාර්ගයට පැමිණිච්ච? ධර්ම මාර්ගයේ හැසිරෙන මාර්ගඵලලාභී උපාසකවරු ඉන්නවද? උපාසකවරු එක්කෙනෙක්වත් ඉන්නවද කියලා අහන්න. එතකොට වච්ච කියනවා බුදුරජාන් වහන්සේ කියන වච්චේ එක උපාසක කෙනෙක් නෙවෙයි. දෙන්නේ තුන් දෙන්නේ නෙවෙයි. 500කටත් වඩා ඉන්නවා. ඊට පස්සේ ආනෝ ස්වාමීනි ඒ උපාසකවරු නෙමෙයි එක උපාසිකාවක් එක කාන්තාවක් ඉන්නවද කියලා අහනවා මේ ධර්ම මාර්ගයේ ඇසිරිලා මාර්ගඵල ලැබුවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන වාක්‍යයේ මාර්ගඵල ලැබූ එක කාන්තාවක් නෙමෙයි 100ක් 200ක් නෙමෙයි 500කුත් නෙමෙයි මහ වැඩි පිරිසක් ඉන්නවා එතකොට වච්චට හරි සතුටුයි දුනා. වච්ච කියනවා බවත් ගෞතමයන් වහන්සේ විතරක් නම් මේ ධර්මයේ සම්පූර්ණයෙන් අවබෝධ කරගෙන නිකලෙස්සුනේ. අනිත් මිනිස්යන්ට මේකෙන් ප්‍රයෝජනයක් උනේ නැත්තම් ඒක අසාර්ථකයි. බෞද්ධ ගෞතමයන් වහන්සේ භික්ෂුන් වහන්සේලා විතරක් නම් මේ ධර්මයේ ප්‍රයෝජනෙට ගත්තේ අනිත් අයට ඒක ප්‍රයෝජන නැති නිසා මේ පැත්තෙන් අසාර්ථකයි. ඒතර බෞද්ධ ගෞතමයන් වහන්සේ භික්ෂුන් වහන්සේලායි භික්ෂුණීන් වහන්සේලායි විතරක් ප්‍රයෝජනයක් ගත්තනම් උපාසක උපාසකවරුන්ට මේකෙන් ප්‍රයෝජන නැත්තම් ඒක අසාර්ථකයි. එතකොට බෞද්ධ ගෞතමයන් වහන්සේටත් නිකලස් බවටපත් වෙලා භික්ෂුන් වහන්සේලාත් නිකලස් වෙලා භික්ෂුණීන් වහන්සේලාටත් පුළුවන් වෙලා උපාසකවරුන්ටත් පුළුවන් වෙලා කාන්තාවන්ට අවස්ථාවක් නැත්තම් ඒත් අසාර්ථකයි ඊට පස්සේ කියනවා ඒ නිසා බෞද්ධ ගෞතමයන් වහන්සේ බෞද්ධ ගෞතමයන් වහන්සේ මේ ධර්මයේ තුල සම්පූර්ණයෙන්ම අවබෝධ කළ නිකලස් වුණා සාර්ථකයි බෞද්ධ ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවකයන් අතර භික්ෂුන් වහන්සේලා මේ ධර්මයේ සම්පූර්ණම අවබෝධ කළ නිකිලිස් වුණා. ගෞතම බෞද්ධයන් වහන්සේගේ බුද්ධ ශාසනය සාර්ථකයි. බෞද්ධ ගෞතමයන් වහන්සේගා පැවිදි වුණු භික්ෂුණීන් වහන්සේලා මේ ධර්මයේ ප්‍රගුණ කරලා ප්‍රඥා උපදවාගෙන නිකිලිස් වෙලා තියෙනවා. ඒ ඒ බෞද්ධ ගෞතමයන් වහන්සේ එහෙනම් ඊ පැත්තත් සාර්ථකයි. ඊළඟට බෞද්ධ ගෞතමයන් වහන්සේ මේ ගිහි සමාජය තුල උපාසකවරු ඉන්නවා භ්‍රමචාරී උපාසකවරු ඉන්නවා පෞල් ජීවිත ගෙවන උපාසකවරු ඉන්නවා ඒ දෙගොල්ලම මේ ධර්මය අවබෝධ කරලා තියෙනවා එහෙනම් ගේ පැත්තිනුත් සාර්ථකයි. බෞද්ධ ගෞතමයන් වහන්සේගේ මේ ධර්ම මාර්ගයේ හැසිරෙන බ්‍රහ්මචාරී ගී පිරිසක් වෙන උපාසිකාව. ඒ පැත්තත් සාර්ථකයි. ඊළඟට විවාහ ජීවිත ගෙවන උපාසිකා කාන්තා පිරිසක් ඉන්නවා. ඒගොල්ලොත් මේ ධර්මයේ ප්‍රතිඵල නෙලා ගන්නවා. ඒ පැත්තෙනුත් සාර්ථකයි. ඊට පස්සේ කියන ස්වාමීනි බෞද්ධ ගෞතමයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ නිකන් මෝද වගේ කියනවා. භාග්‍යවතුන් වහන්සේ මූද වගේ කියනවා. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් ඒ මොහොතටම ගලා බසින්නා වූ ගංගාවල් වගේ කියනවා. ඒ සියලු දෙනා බවත් ගෞතමයන් වහන්සේගේ ධර්මය අවබෝධ කරනවා. මෙයා පැහැදුණු විදීමේ ඊට පස්සේ කියනවා දැන් බලන්න මේකේ මේ මේ බලන්න මේ පාලි පාඨේ මම පාලි පාඨය කියලා සිංහලට හරවන්නම් සීයතාපි බොහෝ ගෝතම ගංගා නදී ස්වාමීනි බවත් ගෞතමයන් වහන්සේ ගංගා නදී වගේ සමුද්ද නින්නා සමුද්‍රයට නැඹුරු වුණා සමුද්ද පෝනා සමුද්‍රයටම නැමී පවතින සමුද්ද පබ්බාරා සමුද්‍රයටම යොමු වෙලා සමුද්‍රයටම වැටෙන සමුද්දනාච තිප්පති සමුද්‍රේ හැපී සිටිනවා ගංගාව ඒව මේවායම් බොහෝතෝ ගෝතමස්ස පරිසා ඒ වගේ තමයි බවත් ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවක පිරිස සගහට්ට පබ්බජිතා ගියන් සහිත පැවිද්දන් නිබ්බාන නින්නා නිර්වාණයටයි නැඹුරු වෙලා තියෙන්නේ නිබ්බාන පෝනා නිවනටමයි යා යොමු වෙලා තියෙන්නේ. නිබ්බාන පබ්බහරා නිවනටමයි යා හේත් මේ සම්පූර්ණයෙන්ම නැමිලා තියෙන්නේ. නිබ්බානං ආහච්ච තිට්ඨති නිවනේ හැපී සිටිනවා. දැන් මේ බුද්ධ දේශනාව. ඉතින් මේ බුද්ධ දේශනාව දිහා බලලා මම කිව්වොත් මේ හේයමානිවංශ බොහෝදුර නොවේ කියලා. මොකද වෙන්නේ? සමහරු තක්කමුක් වෙනවා. කලබල වෙනවා. අන්න අන්න කියනවා එයාම අනිවංශ බහතුරු නොවේලු. ඒ හිතන් ඉන්නේ මොකද්ද? මේ නොකිලා පරතර නොපෙනෙන කොහේවත් අල්ලගන්න බැරි අනාගතයක කොනක අනාගතයේ කොහේද කොනක තියෙන එකක්. දැන් බලන්න මේ බුද්ධ දේශනාව මම පාලියෙන් කිව්වේ ඒකයි. ඒ කොටස. බලන්න මේ බුද්ධ දේශනාව බුද්ධ දේශනාව තියෙනවා ගිහිස් ගියන් සහිත පැවිද්දා නිවනට නැඹුරු වෙලා නිවනට යොමු වෙලා නිවනටම නැඹුරු වෙච්ච සිතින් නිවනේ හැපී සිටිනවා අන්න මෙයා පැහැදිච්ච තැන මෙයා පැහැදිලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම භාග්‍යතුන් වහන්සේව සරණ යනවා අන්න සරණ ගියා ඊට පස්සේ භික්ෂු සංඝයා මම ශ්‍රී සද්ධර්මයත් සරණ යනවා. ශ්‍රාවක සංඝයා සරණ යනවා. සරණ ගිහලා කියන ස්වාමීනි මට පැවිදි වෙන්න ඕනේ. මට උපසම්පදා වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ කියනවා දේශනා කරන වචන විනාගමක හිටපු කෙනෙක් ශාසනීය පැවිදි වෙනවා නම් එයාට පරිවාස කාලයක් තියෙනවා. ඒ පරිවාස කාලේ මාස 4යි. මාස හතරේ එයා ජීවත් වෙන පිළිවෙලින් සංඝයා සතුටු වුණොත් මහාන කරයි. එතකොට මෙයා කියන ස්වාමීනි අන්‍යාගම් අන්‍යාගමික කෙනෙකුට එහෙම තියෙනවා නම් මම මාස හතර නෙමෙයි. මං අවුරුදු හතරක් ඉන්නම් කියනවා. බලන්න මෙයාගේ පැහැදීම. මං අවුරුදු හතරක් ඉන්නම් භික්ෂු සංඝයා කැමැති වුණොත් මාව මහාන කරන්න. දැන් මෙයා වෙන තාපසෙන් ඉස්සරේ මෙයා වච්චගොත්තු ඊට පස්සේ මෙයා මහාන වුණා. මහාන වෙලා ඔන්න බුදුරජාණන් වහන්සේ ළඟ මහාන වෙලා උපසම්පදා වුණා. දැන් මෙයා සීලයක් වඩනවා, සමතයක් වඩනවා, විදර්ශනාවත් වඩනවා. ඒ කියන්නේ මෙයා දැන් කායानुපස්සනාව දැන් පැවිදි වුණා සීලي හරි. ඊට පස්සේ සතර සතිපට්ඨානෙ මෙයා වඩන්න පටන් ගත්තා. ඊට පස්සේ මෙයා සමාධිය පුරුදු කරනවා. දැන් පංච පාදානස්කන්ධ, ආයතන, පටිච්චසමුප්පාද දැන් මෙයා ඉගෙනගෙන ඒක පුරුදු කරනවා. ඊට පස්සේ මෙයා කියනවා බුදුරජාන් වහන්සේ ළඟට දැන් මේ වච්චගොත්තු ස්වාමින් වහන්සේ දැන් ස්වාමීන් වහන්සේ දැන් ස්වාමීන් වහන්සේ පැමරුණා. පැමිණිලා වන්දනා කළා වාඩි වෙලා කියන ස්වාමීනි මේ ධර්ම මාර්ගයේ තුල පුහුණු වෙන කෙනෙකුට යම් ඥානයක් ඇද්ද? මට දැන් ඒ ඥානෙ තියෙනවා. ඒ කිව්වේ මාර්ගඵල ලබලා. මම කියන යම් ශේක ඥානයක් ඥානයක යමක් ලැබිය යුතුද? ස්වාමීනි මම ඒක ලැබුවා. දැන් ස්වාමීනි මම ඉස්සරහට දිනු කරන්න ඕනේ මොකද්ද? එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙනම් තේනයි වච්ච ද්වේ ධම්මේ උත්තරීන් භාවේහි එහෙනම් වච්ච මේ ධර්ම දෙකක් දැන් ඔබ පුරුදු කරන්න පටන් ගන්න. සමතංච විපස්සනංච. මොකද්ද? සමත භාවනාවත් විදර්ශනාවත් දැන් ඔබ පටන් ගන්න කියනවා. පුරුදු කරන්න කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ වච්ච ඔබ හොඳට සමතියයි විදර්ශනාය දෙක හොඳට පුරුදු කළොත් හොඳට දඹල් නියුගේ ඉවරයි අද. හොඳට පුරුදු කළොත් ඔබට ලැබෙයි කියන 이르දි ප්‍රාතිහාර්ය පාන්න පුළුවන්කම. ඔබට සමත විදර්ශනා හොඳට පුරුදු කළොත් ඔබට පුළුවන් කියනවා මේ දිවි ලෝකී කතාබහ අහන්න. හොඳට ඔබ පුරුදු කළොත් සමතේ විදර්ශනා ඔබට පුළුවන් කියනවා අනුන්ගේ සිට බලන්න. ඔබ හොඳට සමතේ පුරුදු කළොත් ඔබට පුළුවන් කියනවා ඔබ සංසාරයේ ගත කරපු ජීවිත දකින්න. ඔබ හොඳට පුරුදු කළොත් ඔබට පුළුවන් මේ මිනිස්සු මැරෙන හැටි, මිනිස්සු උපදින හැටි, සත්‍යයන් මැරෙන හැටි, සත්‍යයන් උපදින ආකාරය දකින්න. ඊළඟට ඔබ හොඳට මේ සමථ විදර්ශනා පුරුදු කරොත් ඔබ මේ ජීවිතේදීම ඔබ තුළ හටගන්නා උතුම් ප්‍රඥාවෙන් ඔබ නිකලස් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වච්ච ස්වාමීන් වහන්සේට කියා දුන්නා. තුන්වන්සේ අහලා හුදෙකලා වුණා. හොඳට වීරිය වැඩුවා. වීරිය වැඩලා සුළු කාලෙකින් මොකද වුනේ මේ මේ සියලුම අභිඥා ඇති මහා රහතන් වහන්සේ නම බවට පත් වුණා. දැන් මේ එයා එතකොට උපතින් බෞද්ධ කෙනෙක්ද? දාම් පාසල් ගියාද? නෑ. කේන්දරෙ බැලුවද? නෑ. එයා මොකුත් කළාද? නෑ. හැබැයි එකක් කළා. එයා ඉගෙනගත්ත කුසල් බුදුරජාණන් වහන්සේගෙන් එයා ඉගෙනගත්ත අකුසල් එයා බැහැර කළ අකුසල් දියුණු කළ කුසල් ඒකේ අවසානයට එයා ගියා දැන් එතකොට ඒකේ අවසානට එයා ගියේ අන්තිමටද නොපෙනෙන ලෝකේ කොනකද නැත්නම් මේ ජීවිතේදීමද මේ ජීවිතේදීම ඉතින් දවසක් මේ වච්චිකුත් රහතන් වහන්සේ පිරිස මැද්දේ ඉන්නවා දුර පළාතක ගිහිල්ලා. දැන් භික්ෂුන් වහන්සේලා පිරිසක් වඩිනවා. ආනෝ අනේ ස්වාමීනි වහන්සේලා මේ පිරිසක් මේ කොහෙද වඩින්නේ? තුන ආශිපතනි අපි යනවා අපගේ ශාස්ත්‍රූ ඒ භාග්‍යවතුන් වහන්සේව දැකලා වන්දනා කරන්න යනවා. ඉතින් අනේ ස්වාමීනි එහෙනම් ඔබ වහන්සේලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරනෝ නම් අනේ ගිහින් මං වෙනුවෙන් උන්වහන්සේගේ ශ්‍රී පාද පද්මේ ළඟ නළලා තියා වන්දනා කරලා කියන්නේ ස්වාමීනි වච් සුගතයන් ස්වාමීනි ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ වච්චගොත්ත භික්ෂුව භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී පාද පද්මයේ නළල තබා වන්දනා කරනවා කියලා ඊළඟට කියන්න ස්වාමීනි වච්චගොත මෙන්න මෙහෙම කිව්වා කියලා භාග්‍යවතුන් වහන්සේ මම නියම විදිහට ඇසුරු කළා ඒක තේරුම මොකද්ද හරහත්ත්වයටපත් වුණා භාග්‍යවතුන් වහන්සේ මම නියම විදිහට ඇසුරු කළා කියලා කියන්න කිව්වා ඉතින් භික්ෂුන් වහන්සේලා ගිහින් වන්දනා කරලා කියනවා ස්වාමීනි අපි හෙන්දලෑස්නියකට වච්චගොත්ත ස්වාමීන් වහන්සේ හම්බ වුණා. අපිට කිව්වා භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාද පද්මයේ නළල සභාව වන්දනා කරලා මෙන්න මෙහෙම කියන්නේ කියලා. මොකද්ද ස්වාමීනි වච්චගොත්ත භික්ෂුව භාග්‍යවතුන් වහන්සේව නියමාකාරයෙන් ඇසුරු කළා. නියම ආකාරයෙන් ඇසුරු කළා. ශ්‍රාවකෙක් ඇසුරු කරන්න ඕනි යම් ආකාරකිත ශාස්ත්‍රුන් වහන්සේව ඒ ආකාරයෙන් ඇසුරු කළා. එහෙනම් අද මේ ලෝකේ මාර්ගඵලලාභී හිඟ මොකද? ශාස්ත්‍රුන් වහන්සේ යම් ආකාරකින් ඇසුරු කළ යුතුද ශ්‍රාවකයන් ඒ ආකාරයෙන් ඇසුරු කරන්නේ නැහැ. තේරුණාද කිව්වේ? මාර්ගඵලලාභයෙන් වැඩි වෙනවා නම් මාර්ගඵලලාභයෙන් බිහි වෙනවා නම් හේතුව මොකද? ශාස්ත්‍රුන් වහන්සේව ඒ ආකාරයෙන්ම ශ්‍රාවකයන් ඇසුරු කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මම වච්චගොත්ත භික්ෂුවෙහි නිකිල ස්නකට මම මෙහි ඉඳලා දැක්ක කිව්ව එක. වච්චගොත්ත භික්ෂුව නිකලෙස්සුනා වත්තගොත්ත භික්ෂුව මහා 이르දිමත් මහානුභාව සම්පන්නයි කියලා මම දැක්කා කිව්වා. ඊළඟට මහණෙනි දෙවිවරුත් මට ඇවිදින් කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ වච්චගත භික්ෂු මහා 이르දිමත් මහානුභාව සම්පන්නයි කියලා. එහෙනම් දැන් දෙවියනුත් බලාගෙන ඉන්නේ මේ ලෝකෙදී. ධර්මයේ හැසිරෙනවා නම් කවුරු හරි බලාගෙන ඉන්නේ. දෙවියන් දන්නා වරදිනකොට මෙයාට වැරදුනා. හරියන එක දන්නා මෙයාට හරි ගියා. දෙවියෝ දන්නවා. මේ නිසා දැන් බලන්න ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා සතුටු වුණා. දැන් මේ සූත්‍ර දේශනාවේ නම වච්චගුත්ත මහා වච්චගුත්ත සූත්‍රය. මේ නිසා අපටත් මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් කුසල් අකුසල් ඉගෙනගෙන අකුසල් ප්‍රහාණය කරලා කුසල් දියුණු කරලා මේ ගෞතම බුද්ධ ශාසනයෙම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට වාසනාව ලැබේවා සාදු සාදු සාදු